activities. යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි මේ නිවාසික පාසක මහත්ව සම්බන්ධ කරගෙන සෙනසුරාදා චාරිත්‍රානුකූලව කරන ධර්ම සාකච්ඡාව සඳහායි අද දවසේ ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකදී අපි මුල් විනාඩි ස්වල්පය විවස්ථාව සිහිපත් කරගෙන පස්සේ වාරේ පැමිණිච්ච උදාන ගාතාවක් අනුව තමයි ධර්ම සාකච්ඡාට මාතෘකාව පාදගන්නේ. ඊට පස්සේ ඉතින් පිළිසෙය අවිමතාර්ථ පරිදි ඒකාතා මතින් හෝ තම තමන්ගේ භාවනා කරුණු සම්බන්ධව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පැයකමාර ප්‍රමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩසටහන ආරම්භක අංකයේ වශයෙන් අතර යෙදී සිටින යෝගාචර දිනචර්යාව ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙන සියලු දෙනාගේම දැන ගැනීම පිණිස කාගෙත් කාර්මික අවධානය මේ දෙස් පියුම් වේවා කියලා කවුරුන් ආරම්භ කරනවා.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම චිරිත වේ යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරකි සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, අදුරු වටන, ගිලන් වැඩි හිටි වටන යන ආදී සුදුසු කල්හි යෙදී ත්‍රිසිනම් හීල්දන් කේ සඳහා භොජුනාට ගොස් නොපමාව එහිවත් සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන්. ඇනියත කිසේ යෙදී පිටු සඳහා gediy දෙවීමට පළමු. පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තල් කියලා තැම්පත් කර තිබිය යුතුය. පින්ඳ පාත්‍රය සඳහා ගෙඩිය ඇඳ වූ කල තෙරුවන් පුදා පාසි උරුදරා කමඨහන්ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණේ. අනෙක් පිරිසත් සමග මෙත්කම කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුනල අසලදී මෙත්කමඨහනින් යුතුව පිටු පිනිස හැසිර පිටු පිටගෙන පෙරලා යන කලද කමඨහන් නොවරා යුතුය. පොජුන්නල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් හියේදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඊතුරු කාලයේද කමඨාන් සඳහාම යෙදවිය යුතුය. සවස් පහට පමණ වත් විලියතියෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහල් ආදීන්ගේ සුව දුක් සොයා ත්‍රිසිනං ගිලම්පස කෙස සාදා පිරිසුදු පැනින් දෙව් පිරිසුදු සිතින් තම අවසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහණින් කල් ගෙවා හලියට පෙර අවදි මේ සනිටුවාන් කොටගෙන රාය දහයට නිතෝපගත විය යුතුය. තමාගේ දිනපතා සීල වැඩ සනිටුවාන් කොට ලියාගත් කාලසටහන තමයි ඉතිරි තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසරය ඇතුව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාචරිකව සිහියේ තබාගෙනම ඒ කාලයේ සීනුවනින් හිටිය යුතුය. ඇතුළත තොරතුරු පිට දීමත් පිටත් තොරතුරු ඇතුළත ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් ඒයින් මුළුමනින් ආරක්ෂා වීමට සිතගත යුතුය. ඔබගේ ඉරියව් ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ දක්වන පහළ කරන මගක් වන හේයින් නියම සමනාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොරණවනසේ හැසිරිය යුතුය. කතාවත් මීට මැතුලත් වෙයි. තම තමාට කරගatiya හැකි සියලු වැඩ තම අවශ්‍යින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතුය. යෙදිය යුතු බව කලින්ම හිත බාගත යුතුය. නිකරුණ එකතු වී කතා කිරීම තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහින් අත්‍යවශ්‍යක කිසෙක් නැතොත් අනුවසන කුටියකට වැඩිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමනාදීදී ගමන් හිදීද ගමනා ගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකුට හිරියනවසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන් ගුණවත්කම් අපංකම් හොවා දැක්වීමක් කොට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නිමිත්තනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වේ සිතද තැම්පත් වෙයි. සිතට එන අරමුණු හා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම පක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොටගෙන සිහියට නගා ඒබඳු උවදුරු මැඩලීමට සමතක විය යුතුය. බහැර පිරිසිදුවර නිතර රැකගනිමින් දස ධම්ම සුත, ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන් ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකම දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුතු මාත්‍රඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 5ක් පමණ මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමේ පුරුද්ද තබාගත යුතුය. කරන හැම දෙයක්ම ක්‍රමානුකූලවත් හොඳට පිළිසුදුරත් කිරීමට හිතට ගත යුතුය. ආගන්තුකව පැමිණි පැවිදි පින්වතුන්ට වදැකීම ඔබ ගුණ දිනුන උපකාර වන්නාසීම. සංවාසා රහනවන්නන් ආ ගැටීම ගුණ පරිහානියට හානි කර බවද තදින් හිතට ගත යුතුය. චිත්තට පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුයි. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන්නට උගෙන. එහිදීම ඔබේ සීල පරිපූර්ණ උපකාරවන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීක්ම කරන ලියුම් ගණිතිනුවද යෝගාචත්වයට බාධා වන පොත්පත් අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය. එයින් පොතපත වාදිකෝ කොට කතා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම් විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාසම සංස්ථාවේ හා මේ ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යෑම මෙහි වසන ඔබ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහින් එහි ඒ ඔබේ සිතට වදා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. මේ කියවන්ට තුනේ අපේ අංක 25කින් යුත් යෝගාවචර දිනචරියාව අපි ඊගාසවසට යෝගාශ්‍රමේ කතිකාවතේ මුල් කොටස කියවනවා කියන සීකඳ වීමත් සමග විවස්ථා කීමේ අංකය સમાપ્ત වෙනවා. අපි ආරාධනා කරමු දවසේ ධර්ම මොනවාද උදාන ගාතාව මාතුකා ගාතාව ඉදිරිපත් කරන උපදීන් පටිච්ච දුක්ඛ මිදං සම්භෝති සබ්බූපාදානක්ඛයා නත්ති දුක්ඛස්ස සම්භවෝ ලෝකමිමං පස්ස පුතු අවිජ්ජාය පරේතා භූතා භූතරතා භව අපරිමුක්ත උපදී ප්‍රත්‍යයෙන් මේ දුක් හටගනි සියලු උපාදානයන්ගේ ක්ෂයෙන් දුක් හටගන්ම නොවේ මේ බොහෝ වූ ලෝ බලවත් අවිද්‍යාවෙන් මඩනා ලද කර්ම ක්ලේශයන්ගෙන් උපන් අන්සතුන් කෙරෙහි තෘෂ්ණාවෙන් ඇලුණු සත්වයෝ බයවයෙන් නොමිදුනෝය. උපදී සම්පatti සාමාන්‍ය උපදී ගණන් ගන්නේ භවයේ පැවැත්තාගෙන යෑමට උදව් කරන භව සම්පatti විදියට. මේ ඒකේ තියෙන ආධිනවයම තමයි පෙන්වන්නේ. උපදී උපදී වලින් දුක් හටගනී සියලු පද්දායන්යන්ගේ ක්ෂයෙන් දුක් හටගන්ම නොවේ මේ බොහෝ වූ ලෝ බලව අවිද්‍යාවේ බොහෝ බොහෝ වූ ලෝභ බලව උපදීන් රස කිරීමට නගලන මේ ලෝකේ දිහා බලන්න කියලා කියනවා නැත්නම් ඒ උපදීන් සඳහා කැමැති ඇති විශාල වූ වැඩි වැඩි ඥානයක් වන ලෝක සත්‍ය ආදේශ බලව අවිද්‍යාවෙන් මඩනා ලද කර්ම ක්ලේශයන්ගෙන් උපන් අන් සතුන් කෙරෙහි තෘෂ්ණාවෙන් ඇලුණු සත්‍යෝ භවයෙන් නොමිදිනෝය. ඒක නිසා ඇත්තටම මේ මේ කොටස බුද්ධ ආගමේ වුණත් ආරම්භය කොටස නෙමෙයි මේ හුඟක් උත්කෘෂ්ඨ කොටසක්. ඉතින් ඒක නිසා කොයි එකට හරි එන්න මුලදී භවයන් උපදීන් පිළිබඳව අගය ආඩම්බරේ කතා කරන්න වෙනවා. කතා කරලිවර වෙලා මේ පින එහෙම නැත්නම් සාර්ථක බෞද්ධ ජීවිතය කියන එක ආගම කානුකූල ජීවිතය කියලා හඳුන්වා දීලා එතන ආව ස්ථාවරයක් ගත්ත කෙනාට තමයි ඊට එහා යන්න දෙයක් තියෙනවා. උපදීන්ගෙමුත් එහාට ගිය උපයපාදාන අදිඨාන අබිනිවේෂානුසය ඔක්කොම දුරු කිරීමෙන් තමයි භවයෙන් ගැලවීමක් සහ දුක්වල නිර්වශේෂ නිමාවක් දකින්නේ. ඉතින් ඒ නිසා මේ කොටස සාමාන්‍ය උගව දෙනෙක් පිළිගන්නත් අකමැත්ත නිසා බොහෝ විට තේරෙන්නේ නැති ගතියක් කියනවා. ඒ සාධාරණයි. එහෙම කියන එක සාධාරණයි. මොකද ආගමකට සදාචාරයකට බයලජ්ජාවකට ඉන්ද්‍රිය සංවරයකට සීලයකට මිනිස්සේ නංවනකොට ඒ මනුස්සයාට පෙන්වන්නේ උපදී සම්පත්තික තමයි. ඔබ මෙහෙම දාන සීල භාවනා දාන සීල රකින්නවා නම් කරනවා නම් උපදී සම්පත්තිය ලැබෙනවා. নানা ආකාර උපදී සම්පත්තිය ලැබෙනවා. මේක කෙරුවොත් මේක හම්බ වෙනවා, මේක කෙරුවොත් මේක හම්බ වෙනවා කියලා එක එක මට්ටම් වල පින් වලට තමයි බඳන්නේ. ඉතින් ඒක ලිපර වෙලා ඒකත් අන්තිමට දුක් පිනිස පිටනවා කියනවා. ඒක නිසා මේ සූත්‍ර සංග්‍රහවේ දාන කතා සඳහන් කරන සූත්‍ර සංග්‍රහ පොතේ ලියලා තියෙනවා ඉස්සල දානේ ආඩම්බරේ ඇතෙක් සරසනවා වගේ සරසනවා කියලා. බොහෝම විස්තර සහිතව මේ කන් වලට දාගෙන ඇත්තට ඇඳලා දල වලට දාගෙන ඔළුවට කොම්බත් අලිය දාගෙන নানা ආකාර සරසලා ඊට පස්සේ දානේ ආදීනව කතා කරන්න වෙලාවක් එනවා. ආදීනව කතා කරන නැත්නම් සීලයට යන්නේ නැහැ මිනිස්සේ. ඒ වෙලාවට ඇතාගේ හොඬේ කපනවා වගේ එකක් කරනවා. එතකොට අර මෙතෙක් සරසූප ඇතාගේ වටිනාකම ඉවරයි හොඬේ කැපුවට පස්සේ ඒ වගේ තමයි මේ දාණය හොරකම් කරන මනුස්සයට දාණේ තියෙන ආනිසංස තියලා හොරකම ආදීනව පෙන්නලා එයාට පෙන්වනවා ඒ දාණයට වැඩිය බොහෝම ඊට වැඩිය හුඟක් උපදී සම්පatti ලැබෙනවා සීලෙන් ඊට පස්සේ සීලයට වියදමකුත් නැහැ කොහොත් යන්න ඕනකමකුත් නැහැ හිතා ගන්න බැරි තරම් මනින්න ගිරන්න බැරි තරම් උපදී සම්පත් ලැබෙනවා ඊට පස්සේ කියනවා මේ සීලය තියෙන්නේ සීලය කරලා මැරෙන්න නෙවෙයි සමාධි භාවනාවටයි හිතේ වික්ෂිප්තකම නැතිවීමටයි එතකොට මේ උපදී සම්පත්තිය වලට වඩා මේ භවයේම ධිට්ඨ ධම්ම වශයෙන්ම සුඛයක් ලැබෙනවා කියන්නේ. උපදී කියලා කියන්නේ මතු ආත්ම වලට ලැබෙන කර්ම පහක වශයෙන් ආනිසංස වශයෙන් ලැබෙන එකනේ. සමාධියෙන් පෙන්වන දිට්ඨ ධම්ම සුඛ වශයෙන්. නමුත් ඒකත් වැටෙන්නේ උපදී වලට. ඊට පස්සේ කියනවා මේ උපදී වල ඉන්න තාකල් එකකට අහු වෙනවා. මොකද්ද භවයට අහු වෙනවා. සංසාර වටය ඇතුළෙමයි. ඒ නිසා මේ දානයේ, සීලයේ, සමාධියේ ආදීනව සලකන්නේ නැතුව ඒකෙ මෙතෙක් කල් ඒකට උනන්දු කරවන්න ගත්ත කාරණා ආස්වාද පක්ෂේ වුණාට ආදීනව සලකන්නේ නැතුව නිස්සරණයක් එන්නේ. ඉතින් ඒක හරි භයානකයි. ඒක සාමාන්‍ය කියන්නේ සියදී නසා ගැනීමකට බොහෝම සමානයි. උපේන ලද උපදි සම්පත්‍ය පිළිබඳව ආදීනව කතාව මේ සාමාන්‍ය පෙන්නේ කාම ලෝකයේ සියදී නසා ගැනීමක් කියලා. ඉතින් ඒ ටිකට යනකොට විභව ඒ භව උපදි සම්පත් වලට කාම තණ්හා භව තණ්හා දෙක පුදුම විදියට උනන්දු කරනවා. ඒ කියන්නේ දානේ එක තැනක සඳහන් කර තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ සත්පුරුෂ දානවල අනග්ගහිත ඉතින් දන් දෙනවනම් උලාරේසු පංචසු කාම ගුණේසු චිත්තන්නවති කියලා. උදාර වූ පස්කම් ගුණයට හිත නමනවා කියන. ඒ කියන්නේ Tamanට පංචකාම සම්පත්තිය කොච්චර දෝ ලැබෙනවා ධාර්මිකව ලැබෙනවා නිසිසේ බුද්ධ විදිනවා. ඒක ලැබෙන්නේ දාන ආනිසංසයක් විදියට. ඉතින් කවදාක හිතා ගන්න අමාරුයි කොහොමද මේ පංචකාම සම්පත්තිය ආනිසංසයක් වශයෙන් ලැබලා බුද්ධ විඳීමක් උපයන්න ඕන උපයන එක දක්ෂකමක් මෙහෙම උපයන කියලා ක්‍රමසාවේදී උපත කියලා දෙනවා. ක්‍රමවේදී මොකද්ද? දෙන දේ පිළිබඳ ආපසු හැඟීමකින් තොරව දෙන එක. අනංගහිතයෙන් දන් දෙනවා. මුත්ත මුත්තක ස්වරූපයෙන් දන් දෙනවා නම් ගිය ඕන දනක වෙන කෙනෙකුට ඊර්ෂ්‍යායිතන විදිය කාම සම්පත්තිය ලැබෙනවා කිසි පැකිලීමක් නැතුව පාවිච්චි කරනවා. ඉතින් මේක අත්කලමතන යෝගයේ ඉන්න කෙනෙකුට වහකණ්ඩ හිතෙනවා. බුදුසන්නාංශ මෙහෙම කියලා තියෙන උලාර උදාරෝ පත්කම් සපතේ හිත බඳිනවා. ඒ කියන්නේ මේ ඊර්ෂ්‍යාව නැහැ කියන එකයි. ඒ වගේම මසුරුකමක් නැහැ. ඇති වෙන්න වේදම් කරලා ඩම්පින් කරගෙන ජීවත් වෙනවා සතුටින්. ඒක ලැබෙන්නේ ওই කියන විදිහට ඒ උපදී සම්පත්තියකින් තමයි. නමුත් පස්සේ සරුවචනanse කාමයාගේ ආධිනව පෙන්නකොට දානෙ නෙමෙයි සීලෙ නෙමෙයි සමාධි කොයි එකෙත් ආධිනව පෙන්වන්න පටන් ගන්නවා. ඒ විදිහට ආධිනව පෙන්වන්න පටන් අර ගන්නකොට අර ඉස්සලා කියපු කතාවේ මොකද්ද හර පද්ධතිය කියලා තර්ක කරන්න වෙනවා. ඕ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නන්ත අපි මෙහි සම්බන්ධ වෙන්න. මේ චිත්‍රා මේ ශ්‍රීලා කියලා වල තිබුණා ස්කයිප් කරන්න කියලා. නෑ සන්නන්ත ස්කයිප් කරන්න ගියා වැරදිලා කියලා තින්නේ මේ මොකද අපි ස්කයිප් එකේ නෙමෙයි ගන්නේ ෆෝන් එකට ගන්න. ඔය ඒක තමයි. එයා ඉන්නව ගන්න. හොල්මන් තමයි. හොල්මන් තමයි හොල්මන් තමයි මේ මොකද අපිටත් අපිටත් දැන් මේ කාගේ දැනගැනීම සඳහා කියනවනම් ඩොංගල් ටවර් එකක් මේ මොකද්ද ඩයලොග් ටවර් එකක් ඇවිල්ලා තියෙනවා කිට්ටුවට ඒ නිසා සමහර විටක අරන්නේටත් සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒක නිසා මේ ස්කයිප් එක මීට වැඩි පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා ඉතින් මට හිතුණා නිකන් ටෙස්ට් කරන්න කියලා. කොහොම හරි අපි ධර්ම සාකච්ඡාවේ මැද දැන් ඉන්නේ මේ අද ගාතාව ඉදාගත් එකේමයි මොකද ඒ ගාථා පද්ධතිය නම ලෝක කියන්නේ මේ ලෝක විවදාන සූත්‍රයේද මොකද්ද කියලා ලෝක වෝලෝකන සූත්‍රය. ලෝක වෝලෝකන සූත්‍රය ඒකේ කියලා තියෙනවා මේ අපි කතා කරගෙන හිටිය උපදී සම්පත්‍ය වල භවභෝග සම්පත්‍ය වල තියෙන අවධාන වශයෙන් ආන්තික වශයෙන් ඒකේ තියෙන දුක් දෙන ගතිය නැත්නම් භවයට බඳින ගතිය ඉතින් ඒක හරි අමාරුයි මේ කාට හරි තීරුම් අරගන්න විශේෂයෙන්ම ඒ අභිනිෂ්ක්‍මණය කරපු කෙනාට සාමාන්‍ය තීරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. එහෙම නැති කෙනාට හරි අමාරුයි. මෙච්චර මේ පින් කරලා උපයාගත්ත මේ භවභෝග සම්පatti වල තියෙන ආදීනව වල. ඉතින් ඒක පසුගිය කාලේ අපේ සිංහල බුද්ධ ආගමේ නැත්නම් සම්ප්‍රදාන කුල බුද්ධ ආගමේ සෑහෙන මකලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ආගම සහ ධර්ම දෙක අතර සෑහෙන පරතරයක් දැන් තියෙනවා. ආගම හැම වෙලාවෙම උපදි සම්පatti අගය කරනවා. භව සම්පatti අගය කරමින් නරක ක්‍රමයට නෙමෙයි ධාර්මික ක්‍රමයට භව සම්පatti උපයන්න උදව් කරනවා. නමුත් අධර්මයේ කියලා දෙනවා භව සම්පත්තියත් ආදීනව සහිතයි. එහෙම නැත්නම් භව සම්පත්තිය වලත් මේ දුක් දෙන ගතියක් තියෙනවා. අවසානයේ පරම නිෂ්ඨාවට යන්න නම් භව මේ භව සම්පත්‍ය වල තියෙන ආධිනව බලන්න. ඒක මේ තමා විසින්ම උපේන ලද ඒ හේතු වල අපි කියන්නේ භව්‍ය මේ පිං වල තියෙන වට්ටගාමී ගතිය, අතුරත කරකවන ගතිය දැනගෙන ඒකෙන් මිදීම සාමාන්‍ය කියන්නේ ශූන්‍යතා පරිසංයුක්ත දේශනා කියලා, නිබ්බාන පරිසංයුක්ත දේශනා කියලා ඒවා කියනකොට උඟව දෙනකොට කියනවා ඒවා ගැඹුරුයි කියලා. ගැඹුරු මොනවාක්වත් නෙවෙයි භව සම්පත්‍ය වල තියෙන ආශාව නිසා ඒ වගේ ආදීනව පක්ෂයක් කල්පනාකරනද අමාරුයි. මේ නිසා ලංකාවගේ රටවල් වල බෝධිසත්ව අදහස විශාලයට පැතිරලා තියෙනවා. මොකද බෝධිසත්වරු කොච්චර හරි උපදි සම්පත්‍ය ඇති කරන්නේ. භවගාමී සම්පත්‍ය ඇති කරනවා. හැබැයි අනිත් ඔක්කොටම වැඩිය දක්ෂව කරනවා. ඉතින් ඒගොල්ල අතර තරගයක්ත් තියෙනවා. බෝසත්තුරු සෑහෙන ෆයිට් එකක් තියෙනවා. කවුද ඉස්සලා බුදු වෙන්නේ? ඒ තරම්ම මොකද ඒක වැඩේ ප්‍රමාදයට වැටෙන්නේ. දැන් මේ ජීවිතේ නෙමෙයි පස්සේ. ඉතින් ඒකට පුදුමාකාර විදිහේ මම ඇමරිකාවේ ඉඳලා ඉයන් ස්ටිවන්සන් නේ. Steven Smith. ඇයිද කිව්වා මේ බුරුමේ බුරුමේ තමයි මිනිස්සු මේ විපස්සනා කරන්නේ. ලංකාවේ සෑහෙන්න ඉන්නවලු නේද මේ බෝසතා බෝසත්තුරු කියලා. ඊට පස්සේ මං කෝ අපෝ කුටි තහක්කුවක් කරන්නට පුරවලා දෙන්නම් කිව්වා. ඉන්න හරියක් කියන්නේ බෝසතාන් වහන්සේලා. ඇයි එහෙම කතා කරන්නේ මෙච්චර වටන සන්දර්භයක් තියදී ඇයි වෙනස වර්ණාවනය කරන්නේ? ඇයි එහෙම කතා කරන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා ඉන්න හරිය අකින්නේ එච්චරම තමයි කිව්වා. එක එකක්වත් මේ ආත්ම නිවන් දකින්න කට්ටිය නෑ. මේ ඔක්කොට මෝඩ කරන තියෙන ආගම දඩමීම කරගෙන ඒ කියන්නේ ලයිසන් ටග්ස්ලා වෙන්න හදනවා වගේ පොලිසිය ලයිසන් ටග්ස්ලානේ. ඒකට අනිත් පිස්සු දඩුවම් කරලා ප්‍රශ්න නැහැ නේ ලයිසන් එක තියෙනවා. ඒ වගේ මේ ලයිසන් එකක් තියාගෙන කරන්න හදන්නේ. ඉතින් සැකලේ ඒ මනුස්සයාට නිකන් මේ ඇමරිකන් කාර්යයට මම එහෙම කියනකොට හිතා ගන්න බැරි වුණා. මේ ඇයි මේ බෝසතාන් වහන්සේලාට දොස් කියන්නේ කියලා. දෝෂේ නෙවෙයි මං අර දොස් කියන්න හොඳ නැහැ. මොකද හොඳලා නැත්තම් මේ දාසනේ දුවන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි කොහොම හරි ලක්ෂේ පිච්චමල් පූජාවක් කරලා තියලා අඩුගාන් ගෙළුමල් පූජාවක් කරලා තියලා ඔය පහවඩ ඉඳලා බෙර ගාලා දවුල් ගාලා තෙල්ලම් කරන්නේ ඒගොල්ලෝ තමයි. ඒ කියන්නේ අනිත් ආගම් වලට කෙනෙහිල්ලක් කරනවා නම් කරන්න ඉන්නේ ওই බෝස්තට විතරයි. ඉතින් අපිට එතකොට පැත්තකලා අපි වැඩ කරගන්න පුළුවන්. ඒක වටිනවා. නමුත් මේ බැරි වෙලා හරි මේ වගේ එකට බණ කිව්වොත් එහෙම මම හිතන්නේ සෑහෙන්න ඇතුළතින් ප්‍රශ්න දීවි. ඇතුළතින් බුද්ධ학ම ඇතුළෙන් ප්‍රශ්න දීවි මොනවද මේ කියන්නේ කියලා. ඉතින් වාසනාවට අවාසනාවට මේවා එහෙම ආරසා වෙලා තියෙනවා. සූත්‍ර පිටකේ ආරසා වෙලා තියෙනවා. මේ උපදි සම්පatti කියලා. ඒකට ඒ උපදි සම්පatti පිළිබඳ දෙන අර්ථකතන හරියට එහාට මෙහාට පටලනවා. මොන හරි කමන්නේ භවභෝග සම්පatti සියල්ලම සිතු සම්පatti රජ සම්පatti වර්ණ රන්ද රස ඕජා ඔක්කොම මේ උපදි වලට වැටෙනවා. ඉතින් හරි අමාරුයි කෙනෙකුට උපදි සම්පatti ඒක මෙහෙමයි වර්ණ ගන්නවා. උපස සම්පatti ඇති වෙන්න හොයලා විශ්කරණ එකයි වැඩි. ඒකයි උතුරු දක්ෂකම. උපදි සම්පatti හොයන්න බැරුව හිඟා කකා ඒව අතහරිනව ගැන කතා කරන මිනිහගේ ඇති වටනකමකුත් නැහැ. ඒකට කතා නැති කරන්න දෙයක් නැහැ නේ. අතහරින දෙයක් නැහැ. හම්බ කරලා නැහැ. උපදි සම්පatti හොඳට හොයලා ඒකට ආස කරන මිනිහ ගැන කතා කරන්න දෙයක්වත් නැහැ. ශ්‍රේෂ්ඨකම තියෙන්නේ එහෙම නැත්නම් විප්ලවීය ස්වභාවය තියෙන්නේ ඇතිවෙන්න උපසම්පත්ති පිළිබඳව අධීක්ෂණ ශක්තිය තියාගෙන උදේ හෙළන කුණු කෙල පිටක් තරමටත් ගණන් ගන්න නැතුව උපසම්පත්තිය ප්‍රතික්ෂේප කිරීමෙන් තමයි උපසම්පත්තියට ස්වාමිත්වය ලබන්නේ. ඉතින් ඒක කිසිම ආර්ථික විද්‍යාවක උගන්වන්නේ නැහැ. කිසිම දේශපාලනඥයෙක් ඒක උගන්වන්නේ නැහැ. කිසිම සමාජ විද්‍යාඥයෙක් ඒක උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ උගන්වන්නේ කෙලෝරක් නැතුව උපසම්පත්තු වෙන්නේ කියලා. ඉතින් අද එහෙම සම්පත්‍ති දැන් ලංකාවගේ රටවල් ඇමරිකාව වගේ මේ බුරුම වගේ රටවල් හිතන්නේම ඇමරිකාව මෙහිබට සුරපුරක් ගියාට පස්සේ වොත්තමත් අද කළ පමණින් සියල්ල ලැබෙනවා එකම ප්‍රශ්න තියෙන්නේ ඇමරිකාව පුරවැසිකම ගන්න එක විතරයි ප්‍රශ්න තියෙන්නේ. ගත්තට පස්සේ සල්ලි ගෙවනවා. හැම මිනිහෙකුටම ගාණක් ගෙවනවා ජොබ් එකක් කරන ගාණ විතර ගාණක් ගෙවනවා ඩෝල් එක ඔය කාලේ ඉන්න එකයි ඉතින් දැන් ඇමරිකන් කාරෙන් කියනවා අපිට නම් උඹලට නම් මෙහෙ ඇවිල්ලා වැරදුනාම ලංකාවට යන්න පුළුවන් අපිට දැන් ඇමරිකාවටත් කියලා වුණාට පස්සේ අඬ දැනකුත් නැහැ කියලා. මොකද ඒ තරම්ම කියලා වෙලා තියෙනවා. ආර්ථිකය දැක දැක කඩාන වැටෙන ඕම් කියන උඹලා හරි වාසනාවන්තයි. මේ හැවිල්ලා මේ ලෝකේ බලලා ටිකක් සැප වෙන්නලා බැන්න ගෙදර යන්න පුළුවන්. අපිට යන්න තරන්නේ නැහැ. අපි ඒක කනවා. දිගටම රජේ කරන්නේ ওই උපදී සම්පත්‍ය පිළිබඳව පුදුමාකාර බලාපොරොත්තු තියා මිනිස්සු අඬ ගහගෙන යනවා. ගිහිල්ලා දැන් ඒගොල්ලෝ කෙලවරට ගියාට පස්සේ මහ විශාල අගාධයක් වෙන්නේ. හිස්තනක් කොච්චරද කියනවනම් පරිසර දූෂණය නතර කරන්න බෑ. චිත්ත දූෂණය නතර කරන්න බෑ. කොච්චර දේවල් කෑවත් පිසාච ප්‍රේතයෝ වාගේ නිතර බඩගන්නවා. හැම සැපේම කෙලවරක් නැහැ. මට ඉතර හිස් ජීවිතයක්, ඉතර කොම්බ ජීවිතයක් ඇත්තේ නැහැ කිසිම එකෙක් පිළිබඳ බයලජ්ජා හැඟීමක් නැහැ. මේ රිලව්වා. ඒ ඌරෝවා. උහේ අර චීන ඌරෝ ඉන්න හොතර කාලා පැත්තකට බුදියන් ඉන්නේ. ආන්නේ වගේ තියෙන්නේ. ඉතින් මං කියනකොට අර කට්ටිය මට බයිනවා එහෙම නෑ හොඳ ඇමරිකන් කාරයෝත් ඉන්නවයි කියලා. ඇති පිස්සෙ දෙන්නේ පිස්සු අතරම දෙකෙන් දෙනෙක් ඉන්න බෑ රටක් අච්චා නමුත් ඔය උපතිසම්පත් වල දෙල්ලම් බලන්න යන්න ඕනේ. ඊළ බැලුවට පස්සේ පේනවා කොහෙද මේ යන්නේ. ඉතින් ඒ අක්කු ඇවිල්ලිවල අපිටත් ආර්ථික ප්‍රමාණ හදලා දෙනවා. උඹලත් මෙහෙම කෙරුවොත් උඹලටත් මෙතෙන් එන්න පුළුවන් කියලා. ගියොත් තමයි වැඩේ කියලා. මම 89 ඒ සුද්ධියක් එක වැඩ කරා. කාලාවේ කාලේ. මේ වැඩ කරන්නේ නැති වෙනකොට ඔහම තමයි චර්චුරු ගන්න. මේ ඒ සුද්ධියක් එක්ක වැඩ කරා කියනවා මේ ඒතර මම ජොබ් එකක් ගන්න බලාගෙන හිටියේ. ඉතින් කිව්වා මට පේන්නේ මේ අපි ඔක්කොමලා කන්දක නගින්නේ. අපි ඉස්සර වෙලා නැගලා තියෙනවා. උඩට උඩට යනකොට අපිට පේනවයි කියලා මෙතනින් උඩ කන්ද නැහැ. දැන් තියෙන්නේ පැත්ත බලන එක හරි පල්ලෙහා බලන එක විතරයි. අපිට ඉහළ අපේක්ෂාවක් නැහැ දැන්. අපි මුදුන්පත් වෙලා තියෙන්නේ. නමුත් බලනකොට පේනවා ලුබලා දනු ගගා වනු ගගා අපි අර අමාරු කඳ නැගෙන ඉන හැටි. ඉතින් අපිට කියන්න හිතනලු උඩට ආවට මොකුත් නැහැ කියලා. ඔය එනකන් යන්න තැනක් තියෙනවා. කඳු ඉස්මත්තර ගියේ නැහැනේ සිකරට ගියේ නැහැනේ. ඉතින් අපි සිකරට යන්න දඟලනවා. සිකරේ ඉඳලා බලනකොට ආය උඩ බලන්න දෙයක් නැහැ. උඩ අපේක්ෂාවක් නැහැ. පැත්ත බලන්න දෙයක්වත් නැහැ. එකම පැත්තයි බලන්න තියෙන්නේ. පල්ලෙහා බලනකොට පේනවලු උඹලා එනවා. ඉතින් අපිට අර කියාගන්න විදියක් නැතිලු මෙතෙන් ආවට මින් එහාට මොකුත් නැහැ කියලා. මෙතෙන් එනකන් ලොකු ෆයිට් එකක් තියෙනවා. අපේ අම්මලා තාත්තවල් කෙරුවොත් නැති ඒ දේවල් හම්බ කරන්න ජනප්‍රියතාව ගන්න තැපතම්පත් දෙන්න. ඔතෝ කෙලවරට ගියාට පස්සේ ඒක පුදුමාකාර මොකද්ද කියන්නේ කාලකන්ණි කාබාසිනියා කරව මානසිකත්වයකට වැටෙනවා. හරියටම මේ මේ මේ තව දවස් හත අටකින් මිනි මරන්න මිනි මරලා එල්ලුම් ගහට යන්න මිනිහ කරුවල කාමරේට දැම්මා වගේ ඉන්නවා. ගෙනල්ලා කණ්ඩක් දෙනවා බොණ්ඩක් දෙනවා දවස් 7යි මේ ඉන්න ටික මොකටද ඉන්නේ අද්දික වහගන්න දෙයක්වත් නැහැ අරගෙන ඉන්න දෙයක්වත් නැහැ අන්ධකාරය තියෙන්නේ නිදාගන්න දන්නෙත් නැහැ නැතුව දන්නෙත් නැහැ නිතරම වක්කාරේ ඕනම ජීවිතයක් තියෙනවා ඉතින් ඒක නිසායි සර්වඥාන්සේගේ චරිතය පෙන්වන්නේ පස්මහ බැලුම් බලලා උපදි සම්පත් වල ඉහළටම ගියා ගිහිල්ලා උපදි සම්පත් සියල්ලම අතහැරලා දැම්මා ඉතින් ඒක මම අනිකාගම් වල කට්ටිය කියන්නේ මේ බුදුජානනාංශයේ එහෙම සම්පූර්ණ සමාජ විරෝධී එහෙම නැත්නම් ලෝකේ පවතින සම්මුතිය කඩලා දාපු මේ ලෝකෙට නායකත්වයක් දෙන තරම් ගැළපෙන්නේ නැති විකෘති ධර්ම දේශනා කරලා කියලා. ඒ වගේම තව කෙනෙක් කියනවා බුදුරජාණන්සේ හොයාගත්ත දේ, භාවනා කරලා හොයාගත්ත දේ කියන්න බැරි තරම් ලැජ්ජාසහගත දෙයක් කියලා. ඒ නිසා ලෝකෙට කියාගන්න බැරුව හිටියද. ඕකේ ඕකේ මොකක් ගන්න දෙයක් නැහැ කියන එක කවුරු හරියම ලැජ්ජයි ලබුදුහාර හොයාගත්ත දේ දුකනේ හොයාගත්තේ. පළවෙනිම හොයාගත්ත සත්‍ය දුක්ඛ සත්‍ය. මේ මිනිසුන්ට කතා කරන කේතක එන්න නාලා කියලා සුදුන් තුන්යල් ගාගෙන පිළියකට පුරවන එන්න මයි ළඟට මම ඔබතුමාට දුක්ඛ සත්‍ය කියලා දෙන්නම් කියලා. ඉතින් කවුරු හරි එයිද නැකත් බලාගෙන මේ බුදුහාමුදුරුවෝ ගාවට මේ දුක්ඛ සත්‍ය මොකද්ද කියලා අහුවද? ඒගොල්ලන්ට ඕනකද දුක නැති කරන්න. නමුත් සරෝජනාංශේ දුක නැති කරවා කියලා කිව්වෙම හොයාගත්තේ මොකද? දුක්ඛ සත්‍ය නිසා හොයාගත්ත දැනුම නිසා මුසුප්පුණයි කියලා. සරෝජනාංශේ මුසුප්පු වෙලා තිනවා. පස්සේ තමයි සාහපති බ්‍රහ්මයාදකෝදෝ ඇවිල්ලා වැන්දාට පස්සේ තමයි අල්ප රජස්ක ඇස්වල අන්ධකාර අඩුවයට දූවිලි අඩුවයට මේක වැටෙහි කියලා කරලා තියෙනවා. අද වුණත් උපදි සම්පත්‍ය වලට විරුද්ධව උපදි සම්පත්‍ය පිළිබඳව ඇති හැටියෙන් කතා කරන කෙනෙකුට කිසිම දෙවන්නේගේ සහයෝගයක් ලැබෙන්නේ නැහැ කියලා විතරක් මතක තියාගන්න. කිසිම විදියකට නැහැ. අපි ඔය සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍ය කියලා කිව්වට කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොකද අපිට තේරෙන්නේ උපදී සම්පatti විතරයි. ඒකට ඒ ඒ ඒකට ගඟ දිගේ ඉහළට යන මනුස්සයාට කිසිම කෙනෙක් සහයෝගය දෙන්නේ නැහැ. ඒක තමයි ඒකට තියෙන ස්වභාවික ලක්ෂණය මම හරි පාරේ යනවාද කියලා. තමන් හරි පාරේ යනවා නම් දෙවන්නේක් නැති බව තේරෙයි. ඉන්නේ දෙවන්නේ සංසාරේ සංහව තමයි. තණ්හා ද්විතිය පුරුෂෝ දෙව දන්නාව තමයි අපිට ගමනට හිටපු දෙවෙන්නා. දන්නාව නැති කරන්න කටයුතු කරපු ගමන් තනි වෙනවා. ඒක හරි බයයි. ගොඩදෙනෙක් හරි බයයි මේ තනියම මේ ගමන යන්න. ඉතින් ගමනේ තියෙන්නේ මේ හුදකලා බවයි. ගමනේ තියෙන්නේ මේ විවේකයයි. ගමනේ තියෙන්නේ මේ විස්රාමයයි. ඒ නිසා හුගෝදෙනෙක් කියනෝක ටිකක් ඉඳලා ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනය කරන එක ලේසියිනේ. දැන් කට්ටියත් එක්ක අල්ලාහ් සල්ලා අපේ දාන කරටක් දාගෙන වැඩ කරන්න ගිහිල්ලා මෛත්‍රී බුද්ධ ශාසනයේදී අපි ඔය ටිකක් සීරියස් වැඩක් කරමු දැම්ම ඕනේ නැහැ කියලා. ඉතින් ඒව තමයි ඔය මේ බෝයිසත්ත්ව බණවල තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක මොකද්ද කියන්නේ? හිතට වද්ද ගන්න එක භාවනාව නෙවෙයි. මේ කිසිසේත්ම භාවනාවක් නෑ මේක තියෙන්නේ සමන්ගේ දෘෂ්ටිය සකස් කර ගැනීමක්. ඉතින් ඒක හරි අමාරු දෙයක්. ඒක මම හිතන්නේ ක්‍රමයකින් පන්ති කාමරක තියලා කරන්න පුළුවන් කියලා. කලාතුරකින් කෙනෙකුට තමයි ඒක පිහිටන්නේ ඒ කියන්නේ මොකද්ද මේ සම්මා දිට්ඨිය යෝනිසෝමනසිකාරයයි පිහිටියට පස්සේ මේ මනුස්සයාට කටුකොහලක් වෙනවා දෙවන්නේක් නැති බව වැටහෙනකොට මති වලට හෝ රුචි අරුචිකම් වලට හෝ ගමනට හෝ දෙවන්නේක් නැති වෙනකොට හොඳට තේරෙන පටන් අර ගන්නවා ඒකට සෑහෙන පෞරුෂත්වයක් ඕනේ ඒ පෞරුෂත්වය කියලා කියන්නේ සද්ධාව කියලා සමහරලාට කියනවා ඒ ත්‍රිගේ ගීලිය වල අන්තිමට ඒ බුදුහාමුදුර වැටිච්ච පෙතට වැටෙන්න වැටෙන්න වැටෙන්න හුදේකලා වීමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය මානසික අසහනකට තියෙන කෙනෙකුට විශාල පරාජයක්. ඒක නන තේරෙන්නේ මම මේ කොන් වෙලා මම සබෙන් තල්ලු වෙලා රහෙන් තල්ලු වෙලා කොන් වෙලා ඉන්නා වගේ. ඒ නිසා ඒතිෙදිත් භවනා කරගෙන යනවා කියන්නේ වටිනවා. නමුත් එතකොට සරුවත්‍යංශ මේ වගේ ગાතා පෙන්ලා දීලා තියෙනවා. උපදී සම්පatti තියෙන තාක්කල් දුක තියෙනවා. උපේ සම්පatti තියෙන තාක්කල් සංසාරේ තියෙනවා. සංසාරෙන් ගැලවුණොත් විතරයි මේ යාදෙන මේ ගැළවීමක් තියෙන්නේ ඒකට උපදී අයින් කිරීම උපය උපාදාන උපදී කියන වචනයත් උපාය උපේ කියන වචනය සමාන කරත් කියනවා අදිඨාන අබිනිවේෂන ඒ සියල්ලකෙම වෙන් වෙන්න ඕනේ. ඉතින් ඒක මේ ආධුනිකයට යෝගාවචරයට නැතුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් කල්යනකට කල්යනකට යෝගාවචරණක් තේරෙනවා. මේ වෘතලේ වෙන මොනකටත් නෙවෙයි භාවනා කරන යනකොට මේ හිත තාර්කික මනස කොහොමඩක්වත් කැමති නැහැ. අර එල්ලෙන් යමක් නැති මේ අවස්ථාවට එනකොට හිඳ අඩි දාන. එහෙම නැත්නම් මේ තමන් ඒ වැඩේ අතහැරලා දාලා පැනලා යන ගතියක් තියෙනවා. එහෙම නැතුව මේ මේ භාවනාවේ හෝ ගමනේ ප්‍රතිඵල නැතිකම නෙමෙයි තියෙන්නේ. ප්‍රතිඵලේ කවදාකවත් අපේක්ෂා කරන්නෙකුත් නෙවෙයි ප්‍රතිඵල ලැබෙන්න ලැබෙන්න අපි ඒ ප්‍රතිඵල පිළිබඳව සැකයත් ප්‍රතිඵල පිළිබඳව ශ්‍රද්ධාව අඩුවීමත් අන්නර විදියේ නිකන් හියුමිලියේෂන් එකක් මේ ලැජ්ජාවටපත් වීමක් සිද්ධ වෙන්නේ මම මේ හොයාන ගියේ මේකද මෙච්චර භාවනා කළා මට ලැබෙන්නේ මේකද කියන එක නිකන් මේ ලැජ්ජා කරවන සුළුයි කොටිම මේ මාන්නය සම්පූර්ණයෙන් නැති කරවන සුළුයි ඒ නිසා විපස්සනාට යනකොට අමූතුම මේ උපති සම්පත්‍ය පිළිබඳව අමූතුම අර්ථක අර්ථකථනක් දීලා තියෙනවා. ඉතින් ඒක දරන්න ලේසි නෑ. ඒක සෙල්ලක්කාරයි. ඒක බොහොම මේ තාරුණ්‍යයක් ඇති කරන දෙයක්. නමුත් කරගෙන යනවා කියන එක ලේසි නෑ. එතකොට හිත নানা ප්‍රකාරවලින් වංචනික ක්‍රමවලින් මොනවා හරි යමෙක් වෙන්න යමක් කමක් ඇති කෙනෙක් වෙන්න බලාපොරොත්තු ඇති කරනවා. ඒක හරි උනන්දුකාරකයි. ඉතින් වෙන්නේ මොකද්ද අන්තිමට උපදි සම්පatti අර විචකර උපදි සම්පatti ආය ආය අල්ලා ගැනීමක් තමයි කරකයි. ඉතින් ඒක හොඳට පේනවා මේ ආගමික මධ්‍යස්ථානවල සහ ආගමික සංවිධානවල යැත්තෝ මේ තමන්ගේ දියුණුව වශයෙන් අල්ලගන්න දේවල් වල අල්ලගන්නේ උපදිසම්පatti ටිකක් තමයි. ඉතින් ඒ ඒවට තමයි ඔය දේශපාලන අපි විවස්ථා හදාගෙන කටයුතු කරන්නේ. ඒ නිසා උපදිසම්පatti වලින් අයින් වීම ඒකාන්තයෙන්ම මම විතරක් කළ යුතු සටනක්. ඒ වගේම කිසි කෙනෙක්ගේ සහයෝගයක් නොලැබෙන ඒකාන්තයෙන්ම හුදේකලා කරවන දෙයක් කෙන කෙනෙකුගේ සතුටක් ලැබිලා ලැබුණොත් උපකාරයක් ආධාරයක් ඒකාන්තයෙන්ම මාර්ගපාක්ෂිකයි. කතා කරන දෙයක් නෑ මාරමස්සිනා විතරමයි කරකට දාගෙන සපෝට් එකක් දෙන්න ඔය කතා කරන්නේ. බලනකොට යටින් තියෙන වෙන මොකක් හරි න්‍යායපත්‍රයක්. ඒක අඳුන ගන්නවා කියන එක ලේසි නෑ. ඒක අඳුන ගන්නකොට තමයි මැරිලා. නැත්නම් මරණාසන්න මහරාන්තික දුකකටපත් වෙලා නිසා ඒ විවේකය අගය කරගෙන යන්න නම් ඔය උපදී සම්පත් වල තියෙන මේ අනතුරුදායකම තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ මේ මේ කවුද මෙල්බන් පැත්තේ වෙන මොනවාර කියන්න දෙයක් තියෙනවද නැත්නම් අපි මේ පැත්තෙන් අහමුද ධර්ම සාකච්ඡාට ප්‍රශ්න තියෙනවද කියලා? ආශිර්වාද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ සමහර ධර්ම දේශනාවල අපි අසා තිබෙනවා අනිත්‍ය වැනි ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න එපා විපස්සනා කරන විට ඒවා අවබෝධ වෙනවා කියලා. නමුත් කටුකුරුම්ගේ ස්වාමීන් වහන්සේගේ පහත් කණුව දේශනාවල තියෙනවා අනිත්‍ය වැනි ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න කියලා. කරුණාකර මේ පැහැදිලි කර එමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒකට පොඩ්ඩක් විස්තර කියන්න වෙනවා මේ අනිත්‍ය වැටහිමේදී අනිත්‍ය ලක්ෂණය අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය සහ අනිත්‍යානුපස්සනාව කියලා මේක තුනකට කඩන්න වෙනවා අභ්‍යාස කරනකොට අනිත්‍යතාවය කියන එක ලෝකේ පවතින නයිසાર્ගික ගුණ ධර්මයක් ධර්මයක් ඒක කාටවත් වෙනස් කරන්න බෑ ඒක බුදුරජාණන් වහන්සේ පටන් ගත්ත දෙයක්වත් බුදුරජාණන් වහන්සේගේ වාක්‍යයෙන් බාහිර තියෙන එකක් නෙවෙයි අනිත්‍යතාවය නමුත් එක එකනාට ඒ අනිත්‍යතාවය පිළිඹු වෙන්නේ හිත්වදින්නේ ඒ කෙනාට අදාළ අනිත්‍ය ලක්ෂණය අනුව. ඒ අනිත්‍ය ලක්ෂණය කොයි වෙලාවෙ කොතන දකිද කියන්නේ. සමහරව භාවනා කරගෙන ඉන්නකොට තමන්ගේ මූල කර්මස්ථානීය ශීක්‍රයෙන් ඇති වෙන්නේ නැති වෙන බව දැකලා අනිත්‍ය ලක්ෂණය මේකද ඕ කියලා හිතා ගන්න. සමහරු ඉර බැහැගෙන යනකොට කන්දක් උඩ ඉඳලා බලා ඉන්නකොට ඉර බහින එක දැකලා අනිත්‍ය ලක්ෂණය ගන්න. සමහරු ඉර නගිනකොට ටික ටික ගැසි ගැසි <clears throat> ඊට ක්‍රමයෙන් නගිනවා දැකලා අනිත්‍ය ලක්ෂණය ගන්නවා. සමහරු ගිනිදැල්ලක් නෙවෙයි යනවා දැකලා පේනවා. සමහරු වතුර ටිකක් පොළොවට බී ගන්නවා දැකලා කරන නිසා අනිත්‍ය ලක්ෂණය වෙනස්. ඒ අනිත්‍ය ලක්ෂණය දැක්කට පස්සේ Tamanට තේරෙනවා නම් මේක මෙතෙක්කල් අපි <clears throat> දකින්ද අමනාප වෙච්ච දෙයක් දැක්කට නොදක්කා වගේ හිටපු එකක්. නමුත් මේක දෝ මේ සරුවචනාංශය අනිත්‍යයි කියලා කිව්වේ කියලා Tamanට හිතවා දෙන්න ගන්න. එක පාට ස්ට්‍රයිකින් ක්ලික් වෙන්න පටන් ගන්නවා. ක්ලික් වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඒ මතුණා වූ අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණයට මතුවෙච්ච අනිත්‍යතාවය දියුණු කරන්න ඕන නම් එයා අනිච්චානුපස්සනාව කරනවා. අනිත්‍ය අනුව බැලීම කරනවා. අන්න එතනදී මේ අනිත්‍ය භාවය මෙනෙහි කරලා හෝ එනතම් මානසිකාරය පැවැත්වීමෙන් හෝ සලක්ෂණයෙන් හෝ කරන්න වටිනවා. නමුත් ඒ මට්ටමට එන්න ඉස්සර වෙලා තමන්ට අනිත්‍යතාවය අන්ති ලක්ෂණය හරහා තමන්ගේ ජීවිතයට සම්බන්ධ වුණේ නැත්නම් අනිච්චං අනිච්චං කියලා කිව්ව පමණට ඒ අන්ති ලක්ෂණය මතුවීම වෙන්නේ. ඒක හම්බෙන් වෙන්න උනාට පස්සේ නම් අනිච්චාන පස්සනාව කියලා තියෙනවා අටරස විපස්සනාවේ අනිච්චාන පස්සනා, කායන පස්සනා, වායන පස්සනා, අනිච්චාන පස්සනා, විපරිණාමාන පස්සනා ඒ වගේ තියෙනවා අනුපස්සනා කීපයක්ම අර දැකපු කාරණා හොඳට කලු පිරිමැදලා බලන්න. නමුත් ඒක ඉස්සල වතාවට ස්වභාවයෙන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් භාවනාවෙන් වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂයෙන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක උද්දීපනය කර ගැනීම සඳහා කැටලිටික් මේ උත්ප්‍රේරකයක් වශයෙන් ඒකට අනිච්චය කියලා මෙනෙහි කරපුවාම මේ ඒක උදව්වක් වෙනවා. නමුත් එහෙම නැත්නම් ඕ දැන් මම කියපු එකට ඇයි එහෙම කියන්නේ කියලා කියන්න පුළුවන්. එක එකන නිවන් දකින්නේ අනිච්චානුපස්සනාව වෙන්ම නෙවෙයි. සමහර දුක්ඛානුපස්සනාවෙන් ධම්මාන අනත්තානුපස්සනාවෙන්. ඉතින් යම් කිසි කෙනෙක් තමන්ගේ අපි හිතමු නිකන් දෛවෝපගතව යාට අනිත් දුක්ඛානුපස්සනාවෙන් නිවන් දකින්න තියෙන කෙනෙක් නම් අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කර හිටියට කවදාකවත් දුක්ඛානුපස්සනාවට උදව් වෙන්නේ නැහැ. එයා එතකොට වාහනේ හරවන්නේ අනිච්ච දිහාවටමයි. මෙනෙහි කිරීමෙන්. නමුත් එයාගේ ස්වභාවයේ තියෙන ජම්මගතියේ තියෙන්නේ දුක්ඛානුපස්සනාවට නම් අනිත්‍ය දුක් අනාත්ම ඉසලා ඒක විසින් ඒක පිළිඹු වෙන්න අදින්න ඕනේ. මැනිෆෙස්ට් වුණාට පස්සේ නම් මෙනෙහි කරාට කමන්නේ. මේ පැත්තට තල්ලුවක් දුන්නාට කමන්නේ. ඒක නිසා මේ Tamange චරිත ලක්ෂණය මේ අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන ඒ නිවන් දොරවල් තුනෙන් කොයි එකද Taman ආවේනික දේ Tamanට ජම්මාන්තරගත දේ කියන එක දන්නේ නැතුව තුනටම සමාකාරව එක්ක දෙන්න ඕනේ. එහෙම නැතුව වැරදි එක දුන්නොත් මේ හානි කර වෙන්න ඉඩ තියෙනවා නැත්නම් වැඩේ පමා කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔය මේ මහා මේ පඬිසාසි ලියපු ඒක පැත්තට මේක බුරුමේ තිබුණේ මම ඒක සිංහලට දැම්මා මේ අත්බැවීම කියලා එහෙම නැත්නම් ඉස්සලා ඒක විස්තර වුණා සවිස්තර විදර්ශනා භාවනා කියලා. ඔය BPC කච්චු ගහ පොතේ අන්තිම කරන්නේ ඔන්න වගේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය අනිත්‍යතාවයේ අනිත්‍ය ලක්ෂණය සහ අනිත්‍යානුපස්සනාව දුක්ඛතාවයේ දුක්ඛ ලක්ෂණය සහ දුක්ඛානුපස්සනාව අනත්තතාවයේ අනත්ත ලක්ෂණය සහ අනත්තානුපස්සනාව කියලා බොහොම ලස්සනට කඩලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඒක එකක් අනුව අනත්තානුපස්සන ඥාන, දුක්ඛානුපස්සන ඥාන, අනත්තානුපස්සන ඥාන පහළ වෙනවා. මේ ඥාන පහළ කරගන්න අදහසෙන් මෝරණ්ඩ ඉස්සර වෙලා ඥානෙ ඉnde ඉස්සලා අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරාට හරියන්න තියෙන දා තියෙනවා වර්ධින්න ඉඩක් තියෙනවා ඒ නිසා ඒක දැනට එනකම් මෝරණකම් මේ අන්ධ භක්තිකෝ කරන එක අනුමත කරන්නේ නැහැ. තේරුණාද? ආචාර්ය ස්වාමීන් වහන්සේ මේ දැන් ඒකෙන් ඔබ වහන්සේ අදහස් කරන දැන් අපි භාවනා කරගෙන යනකොට සමන්ත වටා ප්‍රසන්නව පේන්නේ මොන ලක්ෂණයද කියන එක සමුත් යම් කිසි අවබෝධයක් ආවොත් අපි ඒ ඔස්සේ අනේක හරි ක්‍රමේ ඒතර ප්‍රත්‍යක්ෂේ පහු කරලානේ ප්‍රත්‍යක්ෂයේ අනුවයි එතකොට මෙනෙහි කිරීම වෙන්නේ. නැත්නම් මෙනෙහි කිරීම අනුව ප්‍රත්‍යක්ෂයේ ආමන්ට ඕන එකට යොමු කරවන්න හදන එක ඒක එච්චර ඥානාන්විත නැහැ. එතකොට වෙන්නේ චින්තාමය ඥාන ඉස්සර වෙන්න ඉඩ තියෙනවා. නියම ප්‍රත්‍යක්ෂය මේ සැඟවෙන්න ඉඩ තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ අපිට යම් කිසි දෙයක් අනිත්‍ය බව හෝ සුළුවෙන් සුළුවෙන් වැටහීමක් ආවට පස්සේ අපි ඒකෝස්තේම මෙනෙහි කිරීම නිවැරදිද? නෑ ඒක ඒක කීපතාවක් එයා විසින්ම මතුවෙන්න අරින්න ඕන. සමහරට අනිත්‍ය ලක්ෂණය පේනවනම් අනිත්‍යතාවයේ පිළිඹු කරන අනිත්‍ය ලක්ෂණය මොන හරි කාරණාවකින් පේනවනම් ආ මේ තමයි මේ අනිත්‍ය ලෝකයේ තියෙන අනිත්‍ය මට පෙන්වන්නේ මෙන්න මේ ලක්ෂණය හරහා. මේක තමයි ඒ පෙන්වන පිළිඹුව කියලා දැනගන්න. දැනගෙන භාවනා කරන යනකොට එයාට ආවේනික නම් ඒක නැවත නැවතත් නැවත නැවතත් ඒ අනිත්‍ය ලක්ෂණය මතුවෙන්න පටන් ගන්නවා. එතකොට තේරුම් ගන්න ඕනේ දැන් මේකට ටිකක් උදව් කරාට කමන්නේ. මොකද එයා එයා විසින් මේ වැට පැනලා තියෙන්නේ. එයා තමන් දිහාට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකට අත දුන්නොත් වරදින්න තියෙන ඉඩ අඩුයි. එහෙම නැතු අපි අනිච්චං අනිච්චං කියලා මෙනේ කරනද දුක්ඛං දුක්ඛං කියලා මෙනේ කරනද අනත්තං අනත්තං කියලා මෙනේ කරනද කියන එක දන්නේ නැහැ. මොකද හේතුව හැම කෙනා නිවන් දකින්නේ අනිත්‍ය හරහා නෙවෙයි. හැම කෙනාටම අනිත්‍ය අනුපස්සනාව හරියන්නේ නැහැ. එයාගේ තමන්ගේ මේ ධර්මාන්තරගතව නැත්නම් තමන්ගේ චරිතානුකූලව දෛවෝපගතව තමන්ට එල්ල වෙන්නේ මොකද්ද කියන එක එහෙන් එන්න ඇරියට පස්සේ නම් වඩා මේ ආරක්ෂාකාරී උදාහරණයක් වශයෙන් කියනවා සාමාන්‍ය සංඝ ගුණයක් විදියට මොන දෙයකට හරි පොඩ්ඩක් ආරාධනාවක් එන්න අරින්නේ කියලා. ආරාධනාව වෙන්න ඉස්සලා තමන් පැනලා ගිහිල්ලා කරන්න ගියොත් හරි ගියත් දුක් වෙනවා, වැරදුනත් දුක් වෙනවා. ආදර්ශය හොඳ නැහැ. ඒ නිසා Taman විවේකීව ඉන්නවා. කවුරුරි ආදර්ශ ආර්ධනාවක් ආවොත් සැරයක් දෙසරයක් ඒ ආර්ධනාව එනවනම් විතරයි ඒක ඒකට අනුග්‍රහ කළ යුත්තේ. එහෙම නැත්නම් ඇත්තටම ආරාධනාවට නෙමෙයි අපි වැඩ කරන්නේ අපේ තණ්හාවම ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. අපිට ඕන ඕන තැන් වලට හොයාගෙන ගියොත්. ඉතින් ඒක අපි කියනවා කෙහෙල් කන හොරාට ඉස්සලා වැටපයින්නවා කියලා. වැටපැන්නට පස්සේ මේ සංඝයාගේ ගුණයක් හිටින්නේ නැහැ. එයාට අටුව කතාවේ කියලා තියෙනවා මේ උදේවරුවේ ඒ ගමේ මිනිස්සයා එකම පන්සලයි තියෙන්නේ පන්සලේ හැමෝටම දාන දෙනවා. ඉතින් දාන දෙනකොට ඉතින් සුද්ධ කිම් වහගෙන උළුට තියාගෙන පාවර උඩ ගිහිල්ලා දාන දීලා ඔක්කොම කරලා කටයුතු කරනවා. පස්සේ හාමුදුරුවෝ ඇඳේ අඳනයක් විතරක් ඇඳගෙන ඒ গিද්දෙට යන උදල්ලක් ඉල්ලනවා. එතකොට ඒ අයිතිකාරයා උදල් විසිකරන වැට ළඟට ඔන්නෝ කරයි යන්නේ. ඊට දාණේ අපු මිනිස්සෙක් කන මොකද්ද මේ වෙන්නේ දැන් උදේ වරු මේ මිනිස්සයා උද්ද බැට පෙරලා ගහගෙන හරි ගස්සන උඩින් තියාගෙන සුදක් වහගෙන ගිහලා දාණේ දුන්නා දැන් එනකොට මෙහෙම කරන්න කියලා නෑ ඒ ඒ ස්වාමීන් වහන්සේගේ தත්ත්වය දන්නේ නැති නිසානේ අඳනක් අඳන මගේ මිදුලට එන්නේ එතකොට එහෙම තමයි සලකන්නේ මගේ ආරාධනාවට යන්න මම හමුතු කෙනෙකුට සලකනවා දැන් ඉන්නේ මේ නඩු බඩුවක් කුල්ලන්ට එන්න නායකාරයෙක් ඒකට ඒ තාලේ සලකනවා අනිත් වගේ Taman දිහාට එනවනම් ඒක තියෙනවා යම් කිසි ස්වභාව සිද්ධි ගතියකුත් තියෙනවා. මෙහෙම ඇයි මං කෙරුවේ කිව්වොත් මට ඇවිල්ලා කිව්වා මට ආරාධනා කරා මම කරා. වැරදෙන්න පුළුවන්. උන් තමයි හොයන්නේ කියලා කරන්න ගත්තොත්. ඉතින් ඒක ඇත්තටම ඒකේ පිටිපස්සේ කාරණාවක් තියෙනවා. ඒ විදිහට තෙදවත්ව ජීවත් වෙන්න බෑ පිං නැති කෙනාට. පිං නැති කෙනාට ආයෝජනය කරන්න වෙනවා. නමුත් එතෙන්දි මතක තියාගෙන ඉන්න ඕනේ ආකල්ප සම්පත්තිය නැතුව මේ වැඩ කරන්න ගියොත් වෙන හානිය බොහෝම වැඩි. ඒ නිසා හිටපන් ආර්ධන වෙනකන්. ආර්ධන ආවට පස්සේ ගියොත් ඒකට කීයක ඉතින් අමාරු වෙන්න කමන්නේ මං ආවේ ඉකියපු නිසා. ඒක මගේ යොබේ දෙන්නගෙම වැරද්දා. එහෙම නැතුව ගිහිලා අමාරු වටනට පස්සේ කරන්න බෑ ඒ නිසා අයිතිවාසිකම් ඉල්ලන්නේ එළියට වැස්සොත් එහෙම සංගයා ඒ සංගයාට වෙන දෙයකට පොලිසියව කියන්නේත් නෑ ආණ්ඩුව කියන්නේත් නෑ ගහන්නේ මොනවත් නෑ පීටි බහව පිණිකුට ගහන්නවා වගේ ආනුකම්පාව මොකක්වත් නෑ ඔය මේ ළඟදී එංගලන්තේ තිබුණ මේ නඩුවේදී ජූරිය කියලා තියෙන වැරදිකාරයයි කියන්නේ. නඩුකාරය කියලා තියෙන වැරද්දට දඬුවම අවුරුදු 3යි. මෙයා බෞද්ධ භික්ෂුව නිසා හතක් දෙනවා කියලා. බෞද්ධ භික්ෂුව නිසා මෙයාට දෙන්න ඕන හතක්. හතකට දෙන්නා. සාමාන්‍ය මිනිහෙකුට නේ ඒක ආව අවපක්ෂයට යන්නේ. මහානකම අවපක්ෂයට යනවා. ඒක වැරද්දකට නේ. හරි පැත්තට ගියා නම් රුපියල් 7ක් 3ක් දෙන්න දුන්නා රුපියල් 7ක් දුන්නා කමන්නේ සිල්වන්ත කමට. දඬුවම් දෙනකොටත් වැඩිපුර දෙනවා. ඔය කේල් කඩ වැඩපණිය ගියා. ඉතින් ඒ නිසා මේ බෞද්ධ භික්ෂුවනේ මනමාලිය අධ්‍යා බලන්නකො. මනමාලිය යන්දට පස්සේ ලුණු පොල් කට රැඟිල්ල ගන්නදැලේ ඔය කණ්ඩායම් පටන් ගත්තොත් එම කොමිටේ. ඒකේ මනමාල ගමන්නේ නැහැ. ඒ වගේම රජුරෝ රාජාභරණ ඇඳගත්තට පස්සේ වීදියේ දුවන්න ගත්තොත්. රාජාංගනේ දුවන්න ගත්තොත් කරන්න බෑ. අඩු ගන්න රාජාංගනේ ඇඳගත්තට පස්සේ රජු රජෙක් වගේ ඉන්නවා. ඒ නිසා මිනිස්සු සලකන්නේ. රජඳුන් ගලවලා දාලා සුද්ධෝදන රජු වීදියට දිව්වා. සිද්ධාර්ථ කුමාරයා බුදු වෙලා එනවා දකින්නට. ඒක වෙනම කතාවක්. ඒක නිසා මේ කටේවිතකදී අනිත්‍යනපසන දුක්ඛානපසන හෝ තමන්ගේ දොරට තට්ටු කරනකන් දොර අරින්න එපා. දොර ඇරියොත් තමල් බිසර දොර අරින්න කිව්ව යකා වෙන්න ඉඩ තියෙනවා. ඊදිකටු ගහලා මේ මොනවද මේ නියපොතු ගලවලා දොරේ ගහලා දොර අරපන් අමල් බිසෝ දොර අරපන් අමල් බිසෝ කියන තනින් ගිරවා කියනවා දොරන අරින් අමල් බිසෝ දොරන අරින් අමල් බිසෝ කියනවා යකා ඇවිල්ලා ගිරවේ බෙල්ල කනවා ඊට ආයසරයක් කතා කරනවා දොර අරපන් අමල් බිසෝ අපිට ගත්ත ගහලා කියනවා දොරන අරින් අමල් බිසෝ දොරන අරින් අමල් බිසෝ කියනවා යකා ගිලා කප්ටගෙත් බෙල්ල කනවා මොකද එයාට ඕන කරලා තියෙන අමල් බිසෝ ගෙට ඉදිරියට ගන්නයි එහෙම නැත්නම් අපේ මාන්නේ එළියට ගන්නයි අපේ තෘෂ්ණාව එළියට ගන්නයි අපේ මාන්නක් මේ මම ආයෙනේ එළියට ගන්න. ඒක එළියට දාන්න හොඳ නැහැ. ඒ එළියට දාන්න ඕන කරලා තියෙන්නේ අවේදික හේතුවක් ඇති වෙලා. ඒක උරදී කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ මෙනෙහි කිරීම කරන්න ඕන කරලා තියෙන්නේ එළඹි වස්තුවට මිස එළඹි ආරම්භණයට මිස අරමුණක් එළඹවා ගැනීමේ අදහසින් කරන්න හදනවා කියලා කියන්නේ ගහේ වැටලා කනවට වැඩිය කඩින් කරලා කලින් කරලා දුම් ගහලා කනවා. ගහේ කලින් වැටලා දුම් ගහලා කෑවට කවදාකවත් රසෙ නැහැ. කාබයිඩ් ගන්න. එතකොට නිකන් පළතුරු තියෙනවා, ලස්සනටක් තියෙනවා, ඒකාකාරී ඉදිලක් තියෙනවා. ගහෙන් වැඩිච්ච කවදාකවත් ඒකාකාරී නෑ. ගහෙන් වැඩිච්ච එක එක තැන ලප තියෙන වැටෙනවා. අන්න වගේ සෙල්ලමක් තියෙනවා. ඒ නිසා ඔය ඉදෙනකන් ඉමු අමුම කඩ යන්න නැතුව. අපි යනවා කටුකුරුන් දෙන්න. කටුකුරුන් දෙ යනවා අපි 22 වෙනිදා මං ගියාම කියන්නම් ගෝලේ වරද්දාගෙනත් ඉන්නවයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමත් එකම කියන්නම් ඈ. විජේ රත්නායක තමයි ඒක කරේ. මං නම් හිතන්නේ නිමල් රත්නායක කියලා. අනිත් අයගේ ප්‍රශ්නය මම ඉදිරිපත් කරනවා. ඒකත් ප්‍රශ්නයක්. ඒ තව භාවනාව භාවනාවට සම්බන්ධ පොතේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අපි භාවනා කරගෙන යද්දී සමාධිගත නොවි පංච නීවරණ මතුවෙන විට උපක්‍රමශීලී ලෙස මෙනෙහි කළ යුතු හෝ වෙන භාවනා ගැන පැහැදිලි කර දෙන්න ලෙස කරුණාවෙන් ඉස්ලා සිටිමි. ඔබ නිදර්ශනයක් එක කියනවනම් මට හරි ලේසි කියලා මං හිතන නිසා ප්‍රශ්න කරුගේ විමසන්න ඒ මේ උපක්ලේ මොනද නීවරණ මතුවෙනවා කියන විදිහට මොකද්ද කරන භාවනාව මොකද්ද මතුවෙන්නේ කියලා අපි නිදර්ශනයක් එළියට ගත්තොත් හරි ලේසි මේ ප්‍රශ්නට උත්තරේ පොදුවේ දෙන්න ගියොත් හරි අමාරු තැනකට වැටෙනවා. ආසිරාමනේ මමයි තාත්තේ ලියුවේ. ආ ඔය ඉන්න. ඔය ඔළුව දාන්නේ. ඒක උගාන් මේක ඉස්සරහ දක්ෂේශනාවල කතා කරලා තියෙනවා දැන් සමාධිගත නොවෙන්න හේතුව පංච නීවරණ දැන් නෑ නෑ මට මට ප්‍රශ්නේ ප්‍රශ්නේ මට ප්‍රශ්නේ වරණ ගන්න මොකද්ද කරන භාවනාව මොකද්ද මතුවෙන නීවරණ කියලා එතකොට ලේසි උත්තරේ දැන් මම දැන් ආනාපාන සතිය කරන්න ගියාම උදාහරණයකට අද උදේ දැන් මට හොඳට පේනවා හිත විසිරුණු බව හරියට එහෙම එහෙම හිත උඹක් දුවනවා ඉතින් ඒක තමයි මට හිතුනේ දැන් මම මේකෙදි මම මොකද්ද කළ යුත්තේ අර ඉස්සත් පුත් වගේ ස්වභාවයක් තියෙන්නේ මම මේ වෙලාවේ මොකද්ද කළ යුත්තේ කියන එක තමයි මට බතුන් දැකලුව ස්වාමීන් වහන්සේ. ඒක නම් ඒ කියන්නේ හිත විසිරී යාම නම් කාරණාව ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසු විසද ක්‍රියාව වෙලා නැත්නම් හිත විසිරෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසුදු කරන්න ඕන නැත්නම් වස්තු විසද ක්‍රියා කියලා පසුකාලින ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම සීලේ සම්බන්ධව කුකුසක් තියෙනවා නම් කවදාකවත් මෙනෙහි කරලා අයින් කරන්න බෑ. ඒක එතන සම්පාදනය වෙන්න ඕනේ. ඊට පස්සේ කියන්නේ වීතික්ක මට්ටමේ කෙලෙසකට සම්බන්ධ දෙයක් නම් ওই මෙනෙහි කිරීමකින් හෝ නීවරණ වලට සම්බන්ධ විතක්ක මේ උද්දච්ච කුච්ච කියලා කිව්වට නීවරණ මට්ටමේ නෙවෙන්න ඉඩ තියෙනවා. නීවරණ මට්ටමේ තියෙන එක තමයි ඔය මෙනෙහි කිරීමේ උපක්‍රම අපි පාවිච්චි කරන්නේ. ඒක නිසා මේ හිත විසිරියාමට හේතු රාශියක් තියෙනවා. ඒ හේතු රාශිය පිළිබඳව හොඳට ඇත්තට හිත විසිරින් ගියාම නම් නුවණින් කල්පනා කරන්න බෑ. නමුත් <coughs> හිත විසිරියාම් පිළිබඳ අවබෝධ කරන්ඩ හිත විසිරිච්ච නැති වෙලාවක බෑ. හිත විසිරිච්ච වෙලාවකම දැනගන්න ඕනේ මේක නිකන් අලු කොටකට ගලක් ගහුවා වගේ. එහෙම නැත්නම් මීපැසි පොදියක් එකතු වෙලා තිබුණ මීපැසි පොදියක කවාඩ දුමක් ගහලා ඇවිස්සුනා වගේ මේ ඇවිස්සිච්ච ස්වභාවය. නමුත් මෙතනදී මේ සතිය හෝ නීවරණ ගැන කතාව තියෙද්දී වික්ෂිප්ත භාවයේ ඇති හිත වික්ෂිප්ත භාවයේ නැති හිත වෙන් කළ අඳුර ගන්න සතියට පුළුවන්. සමාධිය ගත්තොත් තමයි ඇත්තටම මේ ඒකාග්‍රතාවයට හරස් කැපෙනවා වික්ෂිප්ත භාවය. ඒ වගේම වික්ෂිප්ත භාවය නැති කල යුත්තක් කියන හැඟීමේ පටන් අරගත්තොත් ඒ කියන්නේ වික්ෂිප්ත භාවයට තව පොහොර වැටෙනවා. වික්ෂිප්ත භාවයට අනුශේ කෙලෙසකින් පටිඝානුසයෙන් නොදැනුවත්වම පහර දීම වුණොත් වික්ෂිප්ත භාවය තව වැඩෙන්නේ තියෙන නිසා වික්ෂිප්ත භාවයත් අවබෝධ කළ යුත්තක්. වික්කිත්තං ආචිත්තං වික්කිත්තං චිත්තං චපදානාති අවික්කිත්තං ආචිත්තං අවික්කිත්තං ආචිත්තං ච පදානාති කියලා චිත්තානුපසනා තියෙනවා වික්ෂිප්ත හිත කියලා කියන්නේ දුරුකල යුත්තක් නෙවෙයි <coughs> මුලමඳ වශයෙන් ආબોධ කල යුත්තක්. ඒ ආબોධ කරවීම සඳහා සමාධියට වැඩිය නැත්නම් සමාධි භාවනාවට වැඩිය සතියේ ලොකු කෘත්‍යයක් තියෙනවා. මොකද්ද ඊට වැඩි ගැඹුරෙන් කියනවා නම් දුක්ඛ සත්‍ය සුද්ධ වශයෙන් අවබෝධ වෙන වෙලාවේදී දුක්ඛ සත්‍ය වැටෙන්නේ තවන ගතියෙන්, පෙළෙන ගතියෙන්, සංකත ගතියෙන් සහ විපරිණාම ගතියෙන්. ඒ නිසා හොඳට දුක මතුවෙනකොටත් නොපුරුදු මනස හිතනවා මේ වික්ෂිප්ත හිතක් කියලා. වික්ෂිප්ත හිතන්නේ මේ දුක පෙන්වන්නේ මේ. දුකේ තියෙන තවන ගතිය, දුකේ තියෙන පෙළෙන ගතිය ඒක මේ සංකතයක්. ඒක මේ විචල්්‍ය සාධකනේ විචල්්‍ය සාධි රාශියක් එකවර දඟලන්න පටන් ගන්නවා. එතකොට ඒක මේ මම නැති කරන්න ඕනේ මෙනේ කරන්න ඕනේ නීවරණයක් කියලා වර්ධියට අවබෝධ කරුවොත් එහෙම එහෙම කවදා දුක්ඛ සත්‍යයට සාතර වෙන එකක් නැහැ. දුක්ඛ සත්‍ය එනකොට දුම් ගහලා එලවන්න හදනවා. බලිතොවිල් කරලා එලවන්න හදනවා. මොකද දුක්ඛ සත්‍ය පිළිබිඹුවත් කෙනෙක් ඔක්කොම නෙමෙයි හැම වෙලාවෙම මේක සාධාරණ වික්ෂිප්ත භාවයක් වෙන්න ඉඩ තියෙනවා. දුක දුක පෙදෙන්නේ පෙළන ගතියෙන් තවන ගතිය. පෙළන ගතිය තවන ගතිය දැරිය හැක්කක් නම් ඒක මානව මනසට දරන්න පුළුවන් දෙයක් නම් ඇයි කඩාපනින්නේ ණයක් දැකපු මිනිහෙක් පොල් දණ්ඩෙන් පාර දෙනවා. ඒකට වෙන්නේ වික්ෂිප්ත භාවය වැඩි වෙන එක. ඒ නිසා බලන්න ඕනේ වික්ෂිප්තත්වයේ යාප්පියද කියලා. යැපෙන්න පුළුවන්ද? කමනියම් බන්තේ යාපනියම් කියලා කියන්නේ ඉවසන්න පුළුවන්ද? ඒක යැපෙන්න පුළුවන්ද? ආ යැපෙන්න පුළුවන් නම් සතිය දිගේ අනේකයි තියෙන්නේ. ඒකට දන්නවා වික්ෂිප්ත නැත්තම් අනේ හරි සාන්තයි. හොඳ සස්පෙන්ෂන් තියෙන වාහනයක පාර දිගේ යන්න වගේ කාපට් දාපේක. එහෙම නැතුව හැපි හැපි යනකොට අපි මෙතන එහා පැත්තට ගියාම පාර කැඩිලා. නැත්නම් ඉස්සර යන්න බැරුව තිබුණ පාරත් එක වහන්න දැන් බෝක්කෝ තියෙන නිසා පයින් හරි තල්ලු කරන්නේ අනේකයි තියෙන්නේ. ඒ ටික හැදෙන්නෙත් නෑ. ඒ ටික හැදෙනකන් ගමන නොකර ඉන්න බෑ. ඒ නිසා අතන වික්ෂිප්ත භාවය කියන එක නීවරණ මට්ටමේකක්ද පරිඋත්ථාන මේ මේ අනුශේ මට්ටමේකක්ද එහෙම නැත්නම් වීතික මට්ටමේකක්ද කියන එක හොඳට විවේකීව බලන්න එහෙම බලන්න දෙන්නේ නැතිකමටම තමයි වික්ෂිප්ත භාවය කියන්නේ. ආනේ වගේ වෙලාවල් වල ඉවසීමෙන් අපි කියන සතියෙන් යාපේන ඉවසන්න පුළුවන් නම් කමනීය යාපනීය නම් මේක දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ එකක් මං සාතික කරලා දෙන්න ඔය වික්ෂිප්ත භාවයේ ඉන්නකොට මම දැන් මෙතන එක 100%ක්ම සිද්ධ වෙනවා එතනටම හිත බඳිනවා මමමයි මෙතනමයි ඉතින් ඒ නිසා මේ වික්ෂිප්ත භාවයේ තියෙන හේ හොඳ පැති ටික දකින්න ඕනේ මේ වික්ෂිප්ත භාවයට දුර තරහ වෙලා දුරම් කරන්න හදන එක නෙමෙයි වික්ෂිප්ත භාවයේ යප යපෙන්න පුළුවන් නම් දරන්න පුළුවන් එක ඉන්නකොට ඒක නිකන් මේ කුල්ලක දාලා පොළනවා වගේ. පොළන ගතිය එන, පෙළෙන ගතිය තියෙන. ඒ වගේම දාහ ගතියක් තියෙනවා. ඒ වගේම සංකතයක් පෙන්නන මේ එක ආසන කාරණාවක් නෙවෙයි ආසන කාරණ රාශියක් තියෙනවා. ඒ වගේම මේක නිතර වෙනස් වෙනවා. ඒ වික්ෂිප්ත භාවය නිතරම පැතිකඩ මාරු කරනවා. ඉතින් මේක සමාහලට ගැඹුරෙන් දුක්ඛ සත්‍ය අවබෝධ දුක්ඛ සත්‍යයේ නිමිත්ත වෙන්න පුළුවන්. දුක්ඛ දුක්ඛ ලක්ෂණය වෙන්න පුළුවන්. එතකොට මේක දුක්ඛානුපස්සනාවට දාලා මේ මේ දුක්ඛ වශයෙන් දැක් ගන්න පුළුවන් නම් නිවර්ණයක් වශයෙන් නෙවෙයි වෙණී කරන්න වෙන්නේ. ඒ නිසා මේක පිළිබඳව ඔය දීර්ත්‍යති දත්තයන් මදි ආසන්න කාරණා හොයනකොට පුළුල් මතයක ඉඳලා වැඩ කරන්න ඕනේ. වික්ෂිප්ත භාවය මේ අවිපටිසාරත්ථයකෝ ආනන්ද කුසලානි සීලානි කියලා සරුවත්යන් සඳහන් කරනවා. ආනන්දේ යම් කෙනෙකුට සීලය පිළිබඳව මේ අයිතිවාසිකමක් තියෙනවා නම් මම වෙනදට වැඩිය සිල්වන්තයි කියලා ඉබේම හිත සංසුන් වෙනවා කියලා. ඉබේම ඒක හේතු කරගෙන හිත සංසුන් වෙනවා. සීලිය අඩුපාඩුකම් වුණත් ඔය විපරි විපරි විපිලිසර ගතිය හිත විසන ගතිය එනවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසුදු නැති වෙලාවටත් ඒත් එනවා. එතකොට සාමාන්‍ය මිදුල අතුපතු ගාලා නාලා නියපොතු කපලා ඒ තමන්ගේ කය පිරිසුදු කර ගැනීම වෙනුත් යම් ප්‍රමාණයකට අඩු කරන්න පුළුවන්. ඒක නිසා නීවරණම නෙවෙයි වික්ෂිප්ත භාවයට ආසන්න කාරණාව ගොඩක් කරුණු තියෙන නිසා මේක ගැන වහා විනිශ්චය කරන්න නැතුව හැකි හැම පැත්තකින්ම බෞද්ධ භාවය යොදලා පිළියම් කරන එක තමයි වඩා හොඳ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ නියන මොහොතේ සිට චේතනා මානසිකාරයෙන් තොර නිශ්චල මොහොතකට ගෙනවත් යම් අයෙකුගේ අනුශය ක්ලේශ ඉතිරිව තිබේ නම් නැවත භවය සකස් වේද අන්ත පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔව් එතරම් යන්නේ. <laughs> ෂෙඩියුල් කරලා තියෙනවා එහෙනම් දිගට දෙන්න රබර් රෝලින් අදලා ඇදලා අභිෂාවිනාට මේ සීල් දවස නිසා මේ ඉන්න සුසුම් දැසින් උපාසකලා ඉන්න විනීත දැසින් උපාසකලාට ගොඩක් කට්ටිය ඉන්නවා විනීත හිටියරි විනීතගේ දුව මෙහෙ කියන්නේ එහෙනම් අපි උදාහරණයක් මතක් කරන ප්‍රශ්න නෑ අරකට ඔයකට තියෙන අර චේතනා සූත්‍රයේ 1 2 දෙකේම ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ යන්ත චෛතේති යන්ත පකප්පේති යන්ත අනුසේති තානම් මේතං හෝති ආරමණ මේතං හෝති විඥානස්ස ඒ කියන්නේ ප්‍රකල්පනා තියෙනවනම් චේතනා තියෙනවනම් අනුසේ තියෙනවනම් ඒ තුන ඇති කියලා තියෙන විඥාණයට අරමුණු කරන්න ඒ නිසා චේතන අයින් කරන්න කියනවා. එතකොට ප්‍රකල්පනා සහ අනුසේ ඉතුරු වෙනවා. ප්‍රකල්පනා කියලා කියන්නේ අනාගත සැලසුම් නැත්තම් තමන්ගේ තියෙන ওই දාර්ශනික මත ඊට පස්සේ ඒකත් අයින් කරනවා. අයින් කරලා පස්සේ අනුසය පමණක් ඉතුරු වෙනවා. අරමුණ අනුසය ඇති කියලා කියනවා මේ විඥාණයට අරමුණු කරන්ඩ. ඒ අරමුණු මතින් විඥාණය දිගට ගමන් කරනවා. එතකොට මේ මරණ මොහොතේදී වුණත් මේ විඥාණයට එල්ලී ගන්න ගඟේ යහක ගහගෙන යන මිනිහා මේ පිදුරු ගහෙත් එල්ලෙන්නා වගේ Tamangeම අනුසය මේ ආදාර කරගන්නවා. ඒක නිකන් හරියට මේ ගිනි දැල්ලක් දරෙන් ඈත් වෙලා ආකාශය දිගේ ඉහළට යනකොට වාතය අරමුණු කරනවා වගේ ඒක ලෙවල උඩට ගිහිලා උඩ තියෙන ගහක අත්තකටපත් වෙන්න පුළුවන් ආයේ. ඒ ලැබුගිනි පැතරේ නේතාලිට ආන් මේ වගේ ඒ වගේ වෙලාවට ගින්නටට දර ගින්නට දරම නෙවෙයි ආධාරකේ වෙන්නේ වාතයේ දිගෙත් යනවා. විදුලිය වුණත් 25000ක් පැන්නොත් ටෙන්ෂන් එක 25000 පැනනොත් සෙන්ටිමීටරයක් දුරට පයින්න. ඊට පස්සේ 33000 66000 වෙනකොට ඒ ගානට සෙන්ටිමීටර ගානක් කරනවා අතට අත ගාන්න ඕනේ. කිට්ටු කරනකොට වාතයේ ඔක්කොම මේ ආරෝපණ කැවිලා තියෙන්නේ. කරන්ට් එක වදිනවා ළඟට යනකොට එතකොට ඒක මම කරන්නේ ඒ ද්‍රව්‍ය කරා නෙවෙයි තමන්ම සකස් කරගත්ත තමන්ම සකස් කරගත්ත පතයක්. එහෙම නැත්නම් කියන අකුණක් ගහනකොට අපි හිතන්නේ අකුණවිලා පොළොවට ගහනවායි කියලා. හොඳට බලනකොට පොළවෙන් ඉහළට යන වේගය අකුණ ගන්නවා. පොළවෙන් ඉහළට අත දාලා වගේ අකුණක් ගන්නවා. ඒක දිගේ මේ අකුණ වදින්නත් ඉස්සර වෙලා පොළොව දිගේ සර්ජ් එක එන්න පටන් ගන්නවා. එතකොට හානිය වෙලා ඉවරයි. ඒක නිසා ඉස්සර හිතුවේ හෙන ගහනවා කියලා උඩින් ඇවිල්ලා ගහනවා කියලා. හෙන් දැන් ගන්නකොට හෙන ඉල්ලගෙන කාලා තියෙනවා. ඒ වගේ තමයි අපි ඔය මේ තමන් ළඟ තියෙන අනුසේ තියෙන තාක්කල් ඔය තෙත පාංකඩේට තෙත පාංකැලකට මේ මොනවාද වාතයේ තියෙන හුලං මේ තෙතමනේ ඇද ගන්නවා වගේ කුස් ඇද ගන්නවා වගේ අනුසේ තියෙන තාක්කල් ඒක තෙතමනයක් වෙනවා මේ කෙලස් ඇද ගන්න වෙන විදිහට කියනවා නම් මේ පුනර්භවයක් ඇති කරන්න උනත් ප්‍රමාණවත් වෙනවා. ඒකේ ඇත්තටම සරුවචනාංශේ විතරයි මේ පැත්තට යනකම් ඒ වගේ පිරිසුදු කරලා මේක කියලා දුන්නේ. ඉතින් අර වචන වලින් කිව්වට මෙහෙම ප්‍රකල්පන අයින් කරනවා, චේතන අයින් කරනවා, අනුසීවසයක් ඉතිරිනවා කියන එක ඒකෝයි හිතන තරම් මේ වචන වලට සීමා කළ කරන්න බෑ. අඩු ගන්න ඒ වෙලාවේදී ඒ ගැඹුරු මට්ටමේ මට නිවන් දකින්න වේවා කිව්වොත් චේතනාවක් වෙනවා. ඒකත් ඇති වෙනවා මේ විඥාණයට හිටින්න. එහෙම නැත්නම් මොනම විදියකින් හරි මම නිර්ාමිෂව සතුටු වෙනවා මම ඉස්සරට වැඩිය මම දැන් පින් කරනවා ආදි වශයෙන් කොයි දෙයක් කරුවත් ප්‍රකල්පනාවක් කියලා ඒක විඥාණයට අරමුණක් වෙනවා ඒව නැති වුණත් අඩියේ තියෙන අනුසය නොපෙනී තියෙනවා නොපෙනී තියෙනවා කියන හුඟක් වෙලාවට මේ පරානුද්යතාවය අනුන්ට අනුකම්පා කරන එක. ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙනවා කියලා හිතන එක. කායෙන් හරි බැනුමක් අහන්න නැතුව ජීවත් වෙනවා කියන වගේ මේ බොහොම సౌందర్యාත්මක සුන්දර අදහස් ඕනම කෙනෙක්ගේ හිතේ යටිපහුව වෙලා තියෙනවා. මොකද ඒක ධාර්මිකයි කියලා හිතන්නේ. නමුත් අපි දන්නේ ඒව හිත තියාගෙන ඉන්නේ අර වගේ හදිස්සියට මේ අරමුණු කරගන්න. මේ පාදම කරගන්න. ඉතින් ඒ නිසා ඒව සේරම මේ සුද්ධ වීමක් තමයි ප්‍රකල්පනා චේතන නැතුව හිත දිහා බලන ඉන්නකොට ඒ මතුවෙන්න පටන් අර ගන්නවා Tamange යටිපහුව වෙලා තියෙන ඒ පුංචි අදහස් පුංචි සංකල්පන સંદર્ભ ඉතින් ඔක්කොම ගෙවම් කරන එක නිකන් වීදුරක් අතින් පීලා ගයින් කරන්න බෑ ඒව ස්වභාවයෙන්ම මතුවෙලා ඒ වගේ Java පෙන්නලා කැතකම පෙන්නලා චපල ගතිය පෙන්නලා Taman හරහා මේක නිකන් මේ ආහස් කුරක් උඩට ගිහලා පත් වෙලා පුපුරලා ගියා වගේ පිච්චිලාම යන්න ඕනේ. එතන එතන පිච්චිලාම යන්න ඕනේ. ඒ පිච්චිලා යනකොටත් හුඟක් මේ බෞද්ධයෝ කියාවි ඒ පිච්චෙන දේවල් පිං කියලා හිතාන හිටපු දේවල්. ඒ පිච්චෙන දේවල් කල්යාණ ධර්ම කියලා හිතාන හිටපු දේවල්. ඒ පිච්චෙන දේවල් සත්පුරුෂ ධර්ම කියලා හිතාන හිටපු දේවල් ඒවා පවා තිබුණත් පිච්චුණ සමහිත තියනවා නම් ඒවා තිබුණත් කමක් නැහැ. ඉතින් ඒක අපි මෙතෙක් කල් වැරදිලා තියාගෙන දැන් උ තේරෙනවා කියලා ඒවා තිබ්බත් කමක් නැහැ. එහෙම නැත්නම් ඒවා තමන් දැක දැක දන දන තමන් ළඟ ඉදිරි පිට පුපුරලා පිච්චිලා ගියත් ඒත් කමක් නැහැ කියන තතතාවේ තියෙනවනම් නොසරණ ගතිය තියෙනවනම් අශ්ලෝක ධර්මේ කම්පා වෙන්නේ නැති ගතිය තියෙනවනම් අනුසයට වසන්න බෑ. ওই පක්ෂග්‍රාහී වුණොත් මෙහෙම කෙලස් නොතිබිය යුතුයි කියලා ඒකත් චේතනාවක් කරනවා ඒත් අනුසයට වාසය වෙනවා. නෑ මම දැන් මේ කෙලස් ගිනි තිබ්බා මම දැන් දිනුවා කියලා හිතුවොත් ඒත් අනුසයට හේතු වෙනවා. තිබ්බත් කමක් නැහැ. පිච්චිලා විනාශ වුණත් කමක් නැහැ. මම මේක මගේ කියාගන්නේ නැහැ කියන ඒව පිළිබඳව <clears throat> නොසැලෙන ගතිය උපේක්ෂාව කියන එක ඒක බොහොම ආගම ධර්මයේ ආධ්‍යාත්මික ඉක්මවලා ගිය තැනක්. ඉතින් එතෙන්ට මේ හිත සකස් කර ගන්නවා කියන එක. මානසිකාර්ය සකස් කර ගන්නවා කියන එක. එහෙම නැත්නම් මේ එහෙම දෙයක් එල්ල කරනවා කියන එක මානසිකත්වයක් නෑ. මනුස්ස මට්ටම එහා ගිහිල්ලා තියෙන. ඒක නිසා ඒක කෙරෙන්න ඒකට පුළුවන් තරම් කෙරෙන්න ඉඩ ආරින එක තමයි අපි විශේෂයෙන් භාවනා කරනකොට අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා වික්ෂිප්ත වුණත් නැතත් අනුසේ තිබුණත් නැතත් කොයි එකේදීත් සමහිතකට බාටපත් වීම නෝන්ජල්කමක් නෙවෙයි. සමතත්වයටපත් වීම බය අඩුකමක් නෙවෙයි. ඒක තාදී ගුණයක්. ඒක පුරුදු කරන්න ඕනේ මැරෙන්න ඉස්සර වෙලා. මරණ මොහොතේදී අල්ලන්න පුළුවන් කියන එක තමයි ඔය සමශීෂී මරණයේදී ਸਰුවත් යනසේ පෙන්ලා දීලා තියෙන්නේ. එතනදී වුණත් අල්ලන්න පුළුවන් එක. අල්ලවුවොත් මෙතෙක් කල මේ සත්පුරුෂ අදහස්, කල්යාණ ධර්ම, පිං, කුසලතා කියලා තියාගෙන ඉඳලා තියෙන්නේ හදිස්සියට ගන්නට මේ උකසට තියන්න රත්තරන් බට්ටියක් අරන් තියාගෙන වගේ අර අරමුණක් නැති වෙච්ච වෙලාවට විඥාණයට එල්ලෙන්න වැලක් තමයි හදාගෙන ඉන්නේ. ආවර්ණනාත් ඒක වංචනික ස්වභාවයක් තියෙනවා නේද? කුසලයේ කිසිම. දැන් අපි රාග දෝෂ මොහ කියලා ලොකුවට ගත්තට ඔය අනුසය කෙලෙස් මුක්කු ගානියෝ වගේ ඒවා ඉහෙලා තියෙනවා. සමහරවල් දැන් මේ ලොකුවට දැන් අපි අපි නෝ රාගාරමුණක් ඇවිල්ලා ඒකට භාවනාවෙන් කොච්චර මෙනෙහි කළත් අර උගුලක් අතවල වගේ ඔය ඔය කැලලකින් තමයි ඔක හිර වෙලා තියෙන්නේ. ඔය ඇත්තට මේ කොරා ඉච්චර බරපතල නෑ. ආයුධයක් කරන සත්න දෙක නෑ ඉච්චර බරපතල නෑ. නමුත් මිත්‍ර ස්වරූපයෙන් ආයුධය හංගගෙන එන මනුස්සයෙක්ට හරි බයනකයි. අපි ඒක නිසා කියන අනුසය ආශ්‍රය ධර්ම දන්නේ නැති කෙනා හොරුන් Tamange පුතුලිස සලකනවා. ඒ මුළු ජීවිතේම මුළු සංසාරෙම අපි කරලා තියෙන්නේ මහ විශාල හොරු කණ්ඩායමක් Tamange දරුවෝ සේ සලකලා මේ ඉතින් කිරිපෝපෝ ඉඳලා තියෙනවා. කවදා හරි එක දැකපු දවසේ තේරෙනවා පින් කරන්න ඕනේ මෙන්න මේ කරපු මෝඩකම අත හැරගත්තා නම් මේ හොරුන්ට දරුවන්සේ සලකන මෝඩකම ඇත ඇරියා නම් අරසාව තියෙනවා. අපි මෙතෙක් කල් ඒගොල්ලෝ අරසා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් දැන් ඔය මේ ගෙවල් වල දැන් තියෙන විදිහට කුඩු ගන්න දරුවෝ අම්මලා තාත්තලා තාමත් දරුවෝ විදිහට සලකනවා. නමුත් උන් හැම එකම ගෙදරට එන්නේ ගෙදර තින්දේ කඩාගෙන යන්නේ. හොරෙක් විදියටමයි ඉන්නේ. ඌත් දන්නවා. ඉතින් කුඩු ගහපේකට තේරෙනවා මේ දෙමාපියෝ දරුවන්ට හොරෙකුට දරුවන්සේ සලකනවා කියන එකේ ඒක මාතු සෙනෙහසටපත් වෙලා තියෙන නමුත් රජයකටවත් බෑ මද්දවිදාවල් නැතකරන්න අම්මලා තාත්තලා මේ දක්වන අනුකම්පාව නිසා අනුකම්පාවේ දෝෂෙ නෙමෙයි එතන තියෙන්නේ වංචනික ස්වභාවය ඒ වංචනික ස්වභාවය නිසා ඒ උඩු ගහන දරුවෝ පවා දෙමාපිය ආරසා කරනවා. ආරසා කරන්නේ අර කැක්කම නිසා. නමුත් වෙන්නේ මොකද්ද? අර වගේ ජාත්‍යන්තර ව්‍යාපාරය නතර කරගන්න බැරි නම් තොරතුරු දෙන්නේ නැහැ. ඒ නිසා මේ හොරු වගේකට දරුවෝ කියලා පුත්තු කියලා සලකන එකක් තමයි මේ අනුසේදී වංචනික ධර්ම වල උපක්ලේශ වල සිද්ධ වෙන්නේ. ඉතින් ඒක දැක්කට පස්සේ බස විලිලැජ්ජයි. හියුමිලියේෂන් කියලා කියන්නේ තමන්ටම තමන් නිග්‍රහ ලැජ්ජ මොනද ලැජ්ජාටපත් වෙන්න වෙනවා. අනේ මෙතෙක්කල් හම්බ කරලා කාටද කිරිපෙව්වේ කියලා. කාටද මෙතෙක්කල් මේ මේ හම්බ කරලා දීලා තියෙන්නේ? හම්බ කරලා දීලා තියෙන්නේ ඔය තණ්හාමාන දිට්ඨිය වල තමයි. ඒ නිසා තණ්හාමාන දිට්ඨි සම්පූර්ණ කිරීමේදී මහන්සි වෙනවට වැඩිය ලැබෙන අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා කියන මනසට සන්තෝෂයක් තියෙනවා. අඩු ගානේ මේකට මම කඹරව්වේ නෑනේ. මේකට මම පහඳින්නේ නැහැ නෝ හම්බෙච්ච දෙයක් කාලේ පුළුවන් නම් හිටපන් බැන්න හිටපන් කියලා කියන මිසක් හම්බ හම්බ කරපු මිනිසයාට මේ ළඟදී දලයි ලාමතුමාගෙන් අහලා තිබුණා මේ මිනිස්සයා මිනිස්සයා තුළ තියෙන විශිෂ්ට භාවය මොකක්ද කියලා. මොකද්ද විශිෂ්ට භාවය? තමගේ ජීවිතේ හොඳම කාලේ මේ සැපසෞඛ්‍යයට බාධා වෙන විදියට හම්බ කරන්න ගිහිල්ලා අවසාන කාලේ දුකටපත් වෙනවා, ලෙඩ වෙනවා. හම්බ කරපු සීලගෙන්ම අරකට පිළියම් කරන එක තමයි මනුස්සයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. හොඳම ජීවිතයේ තරුණ වයසේදී හම්බ කරලා හම්බ කරන්නේ ජීවිත සෞඛ්‍ය සෞඛ්‍යයට විරුද්ධව ගිහිල්ලා. ඊට පස්සේ ලෙඩ වයසට යනකොට ලෙඩ වුණාට පස්සේ අර සල්ලි සේරම ලෙඩේට දාලා අන්තිමට සල්ලිත් නැහැ සෞඛ්‍යයක් නැහැ ජීවිතයකුත් නැහැ. ඔය ටෙඩිය තියනවාද කියලා අහනවා මම තිරසනුන්න කාමේවත් කරනවා. කෑමවත් හොයන කනවා. අවශ්‍ය වෙලාවට පුදිනවා. මේ සංවිධාන ජීවිතේ හොන්තම වයසන වයස. ඉගෙන ගන්නවා කියලා එක කුණු හර්පයක්. මම ජීවිතේ අවුරුදු 11ක් ගත කරලා තියෙනවා ඉස්කෝලේ යන්න විතරක්ම. විශ්වවිද්‍යාලේ කියන හරුපේ යහ. ඊට පස්සේ රසාවක් කොළ තියෙන මම අවුරුදු 6ක්. කිසිම සෞඛ්‍ය සම්පතක් බැලුවේ නැහැ. උදේ පාන්දර 4 නැගිටින් රෑ 10 11 වෙනකම් වැඩ. ඒ ඔක්කොම ශිල්ප මන් දන්නා මොකද්ද මේ ශිල්පේ සුද්ධ කාටද නම් සුද්ධට. සුද්ධ හම්බ කරනවා. අන්තිර වයසට ගිහිල්ලා බලන්න මට ලංකාව මේ මේ ලංකාවේ ඩිරෙක්ටර් තාලිකෝ මස් මාළු කන්නේත් නැහැ. ওই විදිහට මහන්සිල යකෝ මේ අන්තිම වෙනකොට පපු එකක් කොමයි කිය. මිනිහා මට ඒකට ටිටිටක්ද මොකද්ද කියලා තියෙනවා චීස් වලින් හදන බෝල జాතියක් කරද. මේකවත් කාපයි යකෝ. චීස් ටිකක් කාපා. මම කියන්නේ මට මස් මාළු කෑවේ නැතට තෝටෝ වගේ වැඩ කරත හැකි. මම මේ වැඩ ගන්නවා, වැඩ කරනවා, වැඩ ගන්නවා. හැබැයි කාලයක් කෙරුවට පස්සේ මට තේරෙනවා ඉතින් හරි. ඔච්චර තමයි ඔක ඔය හිටියා යන්න දනකුත් නැහැ. ඔච්චරයි යන්න තියෙන්නේ. ඊට පස්සේ ඉන්න හිඟාන කණේක හොඳයි. ඔය ජීවිතේ හොඳම වයසේ Tamange සෞඛ්‍ය කැප කරලා හම්බ කරලා සෞඛ්‍ය සෞතුනට පස්සේ ඒක ඉන්ෂුරන්ස් එකකට ගෙවලා එහෙනම් දොස්තරට ගෙවන එක විතර ඊට වැඩිය මොකද්ද කියලා අහන මනුස්සයගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. අනුකම්පාවෙන් කියන්නේ අනුකම්පාවෙන් මේ දලයි ළමතුමා කියන්නේ තොපි වැඩක් බලාගනියව යකෝ. ඔය කරන්නේ ඇත්තටම Tamange බටරකින්න නෙවෙයි. මේ දරුවන්ට හදන්න නෑදෑයින්ට හදන්න ආගමට අන්තිමට දරුවම තමයි පීයක් බස්සන්නේ. මොනවාක් නැතිව පීයක් බස්සනවා. ආය කතා <laughs> කතා දෙකක් නෑ. අහම්බ කරපුවා තේරෙම. අපි ලොකු සාන්තින්න කාලේ කියනවා ඒක අහම්සු කෙනෙකුට එපා කියද්දි මේ සල්ලි එකතු කරලා. සල්ලි එකතු කරලා කියලා නෑ ගෝලයට එක ගෝලයයි. අන්තිමට අසා මරණාසන්න වෙනකොට ගෝලයට කියලා. එදාම ගෝලයා මරලා. සල්ලි ටික ගන්න. දැන් මේක මැරෙන්නේ නැහැ නේ. සල්ලි දිනවා, සල්ලි දිනවා ඉන්නවා. පණ ඇද ඇද ඉන්නවා. මරලා. ඉතින් නරුවට පස්සේ ගෝලයට තේරුනේ දැන් මම මොකද හම්බ කරේ කියලා. පරාජිකයි. ගුරුනාංශ මැරුවා. හම්බ කරේ සල්ලි පොදියක් ඌත් ඉවරයි. ඇත්තට මේකට වාක්‍යන්න ඕනේ තා අර ගුරුනාංශනේ. ගුරුනාංශනේ සල්ලි පොදියක් හද ගුරුහාටත් ගෝලයටත් හොරෙන් හදලා ලෙඩ වෙනකොට කියලා තියෙනවා දැන් නම් මගේ කාලේ හොඳ නැහැ පුතෝ අන්න අතන මෙච්චර සල්ලි තියෙනවා. දුන්නත් දුන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? නාකිය මැරෙන්නෙත් නැහැ, අඳහකා වෙන්නෙත් නැහැ කියලා පියෙන් අයින්. ඊට පස්සේ ඔක්කොම ඉවරයි. ඉතින් ඒක ඒක මේ මේ මම හොඳ නෑ ඌව කතා කරන්න මේ ගියෝ ඊර්ෂ්‍යා කරනවා අපිට. ඔය කියන දේනේ සෝරි කියලා තමයි. වෙන කියන්න දෙයක් නෑ සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක නිසා ඒක හම්බ කරත් ඒ වගේ ඒ වගේ කාම දාසී වෙලා මොකද බත් බැලේ ඔය වෙලාව කාමරාජිනේක වැඩ කරපියා. නමුත් අඩු ගන්න පැයක් දෙකක් දවසකට භාවනා කරපළ මේ කෙලින පිස්සුව මොකද්ද කියලා බලන්න. කාටද මේ හම්බ කරන්නේ කියලා බලන්න. මොකද්ද මේ තණ්හා මාන දිට්ටි අපි නහසේ ලණුවක් දාගෙන හරකෙක් වගේ අදින ඇදිල්ල බලන්න. ඒකයි මෙතන අපිට සීකඳව ගන්න තියෙන දේ. ඉතින් ඒක දිහා මං වගේ හයියෙන් කෑ ගන්න එක හරි නෑ. සවුත්තුයි. ඉතින් මොනවා කියනද ඒ වෙන මෙල්බන් කට්ටිය කොහොමද ටෙලිෆෝන් එක හරි දීලා බැන්න බැන්න හදන්නේ. ටෙලිෆෝන් කරලා බැනුම් අහගන්නවා කියන්නේ ඒකේ එසේ මෙසේ මේ දක්ෂකමක් නෙමෙයි. මේ ප්‍රශ්නයක් එනවා අපි අහමු ඈ. හොඳයි. මේ අම්සේ ධර්ම වල නිර්පේක්ෂතාවද අපේක්ෂාව කියලා කියන්නේ ඒකට කියන්නේ මේ මේ කේවලීත්වය කියලා. කේවලී කේවලී කියලා කියන්නේ নিরপেক্ষයි. කේවල උෂ්ණත්වය කියන්නේ -237 නේ. කෙල්වින් උෂ්ණත්වය උෂ්ණත්වය ඊට වඩා බහින්න බෑ. ඒ මේක කේවලයි. කේවලයි කියලා කියන්නේ අපේක්ෂාවක් හෝ උපේක්ෂාවක් නැහැ. අන নিরপেক্ষයි. මේක තිබුණත් එකයි මට නැතත් එකයි. ඒ කියන්නේ ඒකත් එක්ක අපි දුරස්ත භාවයක් ඇති කර ගන්නවා. අපි දැන් වෙලා තියෙන්නේ අනුශේධ ධර්ම මේ හොරු ටිකක් දරුවෝ කියලා හිතාන රකින්න එක. ඊට පස්සේ උන් අනිත් ගාන ඇවිල්ලා හොරකමෙන් ඇවිල්ලා අපිට වද දෙනකොට තව එක දුකක්. නමුත් ඒ දුකත් මේ අපි කන දුකත් එක වලට අමතරයක් නෑ. ඒකත් ඒ සාමාන්‍ය දුකේ එකක් තමයි. නමුත් මෙයා මේ මිත්‍රයෙක් කියලා යාළුවෙක් කියලා හිතානින් එකේ තියෙන අවිද්‍යාව බහුල භාරයක්. අරක තියෙන කටුසර දරුණු දුක. මේ දෙකම සංසාරේ අපි විඳපු නැතිව නෙමෙයි. ඇයි මේකට ඊර්ෂ්‍යා කරන්නේ? ඇයි මේකට මනස ආතතිගත කරගන්නේ? ඇයි මේකට මානසික අසහනයක් ඇති කරගන්නේ? මේක මේ ගියා බලන්න මේක නැතුව ජීවත් වෙන්න බෑ. සෞපාදිශේෂ නිබ්බාන දාතියේදී තාමත් රහතන් වහන්සේත් ඔකත් එක්ක ජීවත් වෙනවා. සම්පූර්ණ අනුපදිශේෂ ඉවරම කරනකම් ඔබ ජීවිත ලස්සන ජීවත් වෙනවා. අදන්න දැන් මම ළඟ මේ සංසාරේ පවත්තන්න මම ඉතින් කණ්ඩ ඕන, බොණ්ඩ ඕන, කය පවත්තන්න ඕනේ. මොකද ඉතින් හම්බුනක් කනවා. නැන්න නිකන් ඉන්නවා. ඒක ඒක කරගෙන ඉන්නවා නම් ඒතකොට මාන්නයක් ඇත්තෙම නෑ කාටවත් කියාපාන දැන මට උණුබත් ලැබෙන්න ඕනේ මට මේ මේ දේවල් ලැබෙන්නේ ලැබිච්ච දෙයක් ඒතකොට තණ්හා මාන දිටි කරගෙන යන නමුත් මේ තිත්ත තිබ්බට ටිකක් කාල ජීවත් වෙන බටු කිරිලියක් වාගේ ලස්සනට ඉන්නවා බුදුරජාණන් කියන්නේ මේ ඔය රාතන්නාසෙත් ඔය දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යම තමයි උන්වහන්සේලා පුතත් ජනරත් එකයි පුතත් ජනයා කාටට හේතු කරන්නේ සාහදනස් දන්න මේ මගේ පරික්කු මම බෙදාගෙන කන්නේ. ඒ නිසා ඒ කාටවත් කියලා වැඩ නැහැ. කාට අඬ හොව ගන්නටි. ලෙඩක් ආවයි කියලා දුකක් ආවයි කියලා කාටවත් චරිචුරුත් නැහැ. චෝදනා කිරිල්ලකුත් නැහැ. අයිතිවාසිකම් ඉල්ලලකුත් නැහැ. ඉල්ලගත්ත දේ. කෘතඥයමනේ නීති හදාන උසාවි තියාගෙන තෝ මෙහෙම කරුවා තෝ තෝ වරපල කියන කඩු කිනිසි හදාන රණ්ඩු කර කර මේ කරන දෙයට වැඩිය අරක තේරුම් ගත්තට පස්සේ මේ වැඩේ යන්නේ මේ ඇතුලේ Taman කේ බොක්කෙම තියෙන අනුසය කෙලස් වලින් කියලා එච්චරම මානසික ආතතියක් ගන්න දෙයක් නැහැ. මානසික නෝනෝ නෙවෙයි. ආවඩ දැනගන්න ඔය අනුසය කෙලස් වෙන දෙයක් දෙන්නේ ඕක තමයි දෙන්නේ. දෙන්නේම මානසික ආතතිය තමයි. අභ්‍යන්තර බාහිර දෙක තියෙනකන් අනුසය තියෙනවා. අභ්‍යන්තර බාහිර බෙදන්නේ අනුශේ නිසා තමයි. කෙලෙස් නිසා තමයි. මේ ලෝකයේ අභ්‍යන්තර බාහිර කියලා දෙයක් නයිසાર્ගිකව නැහැ. කේවල தത്വෙදී අභ්‍යන්තර බාහිර කියලා දෙයක් නැහැ. ඇත්තකින් මුතාම යෝගිට යන්නේ එතකොට යම්කිසි කුසිරක් හෝ අකුසලයක් කියලා අකුසලයක් කරලා අත්කලම අපි වගේ විතර පහල වෙනවා. නෑ අත්කලම දාන යෝගේ නිසා කුසල ලකුසල් පහල වෙනවා. අත්තිකලම දාන යෝගය කුසලයක් අකුසලයක් නෙවෙයි. ඒව අනුසය කෙලස් වල තියෙන රැංගිලා තියෙන දේවල් අනුව එක එකනා එක එක දේවල් තෝරා ගන්නවා. ඒ තමන් ලබා උපන් හිටියට පයි බබා හම්බ වෙන්නේ. ඒව කෙලස් නෙවෙයි. ඒක දැඩිව ගැනීමෙන් කෙලස් උපදවන. කෙලස් උපදවල සාධාරණීකරණය කරන අත්තිකල දාන යෝගය කියන ධර්මතාවය පෙන්නලා. නමුත් කෙරෙන්නේ කකුසක්. තමන්ටත් පද වෙනවා අනුන්ටත් පද වෙනවා. අර මේ හීනෝ ගම්ම පොතුජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා බුදුන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අත්ත කාමසුකල්ලිකාණ යෝගය. ඉතින් ආ ඒක ඒකට ඒ දැන් UNP කාරය UNP ගේ ಗುಣ කියනවා ශ්‍රී ලංකාවේ දොස් කියනවනේ. ඒ ඉති උගේ හැටි. උ ශ්‍රී ලංකාවේ ගියාම ඒකේ ಗುಣ කියනවා මේකේ දොස් කියනවා. ඒ අත්කල මතානුගේ කරන්නේ කාමසුකල්ලිකාණ යෝගය මධ්‍යම ප්‍රතිපදාව මම පෙන්වන්න බෑ. අත් කාමසුකල්ලිකාණ කියමස අර දෙක පෙන්වන්න බෑ. එහි කරවිල්ල ගිය කාට කරවිල්ල සිත් තේරෙන්නේ නැහැ කියලා තියෙනවනේ. එච්චරයි. ඒව කෙලස් නෙවෙයි. මොකද ඒ නිසා අනන්ත අප්‍රමාණ කෙලෙස් උපදිනවා. ඒ මනසට රාත්තල් ගන්න තේරෙන්නේ නැහැ. කරන කෙලෙස් වල රාත්තල් ගන්න තේරෙන්නේ නැහැ. මොකද මම බලන්නෙම ඒ කණ්ණාඩිය හරහානේ. ඒ සය සංගුත කියලා කියනවා. අත්නෝමති කියලා කියන්නේ අත්නෝමති ඉන්න මනසට ඒත්තු කරලා දෙන්නත් බෑ. අවසරයි එක්කනේ ඒක දැන් දැන් අපි නෝ භාවනා කරන 10 දිනක් ගත්තොත් සමහරු ඒකට මනාපයි සමහරු ඒවට මත් මත් විදියට ඕක සකස් වෙන එතකොට මොකක් හරි තියෙන්නේ දැන් සමහර දුෂ්කර ක්‍රමයට ඉතින් ඒක හැදිලා එන්න එක එක එක පළවෙනි එක අහන්න ඕන. සුතමේ ඥානෙ ලැබෙන්න ඕන කොතනින් හරි මේ මම හිටියට එකක තව තුනක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදා කියලා එකක් තියෙනවා දුෂ්කර කාමසුකල්ලිකාණ යෝගය කියලා එකක් තියෙනවා තුනම එකයි. කාමසුකල්ලියාණේ කරන දන්න අත්කලන් දානිය කියලා එක්කුත් තව එකක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදා තියෙනවා මම ළඟන ඉන්න එක විතරක් නෙවෙයි. තව මේ රේඩියෝ එකේ channels තියෙනවා. මේක ටෙලිවිෂන් එකේ channels තියෙනවා. අර පොළොන්නරු මිනිස්සේ ගෝයන් කපලා ගිහිල්ලා රේඩියෝ එකක් ගෙනාවා. ගිහිල්ලා හත් දෙන් දාලා වුණා දෙමළුරු යන්නේ. තද්ද වෙලා හොඳටම ගිලකෝ තියාගන්න මේක මොන මගුලක්ද මේ මේ දෙමළ විතර වැඩ කරන. ඉතින් මුදලාලි ගෝල සිංගල් රේඩියෝ ඉවරයි කිව්වා. ඔක්කොම ගෙනියනවා. ඊට පස්සේ අනේ එහෙම කරන්න එපා අපේ ගෙදරට අවශ්‍යයි කියලා ඒ රෝග තරුපය 50ක් ගිල්ලන්න කඩේ ඇතුළට ගිහිල්ලා මීටරේ මාරු කරලා ගෙනත් දුන්නා. ආ බොහොම සන්තෝෂයි දැන් සිංගල් රේඩියෝ. <laughs> රේඩියෝගේ channels ගොඩක් තියෙනවා. ඇත්තට ප්‍රශ්නේ. අපි හිතාන ඉන්නේ අපි අර දන්න channel එක විතරයි. ඒක දරුවටත් උගන්වනවා. අපි එහෙම කියන ගුරුරෙක් කාටත් යනවා. එයාට টොප් එකට මට තේරෙනවා. මට යාව තේරෙනවා. ඉතින් ඒ වයින් කඩේකටත් යනවා. ඉතින් ඒකට පස්සේ සතුටින් සාමදානේ රාමේ කුමාරයා ජීවත් වෙනවා. හැබැයි ඉන්නේ ට්‍රක් එකේ. ඉතින් ඒක අර මේ බ්ලින්කර්ස් බැඳපු අස්සෙක් වගේ උට පේන්නේ නැහැ දෙපැත්තට. ඉතින් ඒව ගලවන්න ගියාම කෑ ගහනවා ගලවන්න එපා මගේ ආභරණ ටික ගලවන්න එපා අර මේ දෙපැත්තට දා තියෙන බ්ලින්කර්ස් ගලවන්න හදනකොට නෑ නෑ ඒව මට අවශ්‍යයි කවුරක්වත් එන්න එපා මට ජීවිතේ නැගිලා තියන්න මම පුද්ගලික ගත්තා මගේ මගේ පෞද්ගලික මත ඒ පාත තියන්න කියලා ඒ පුතේ කියනවා ඉඩ දක ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ ඉතින් ආයේ හීන දකපුද ප්‍රශ්නේ නෑ ඒ බුදුහාමුදුරුවෝ කියනවා මට සියල්ල පේනවා ඔකට විකල්පයක් තියෙනවා කාමසකල්ලිකාණියෝගේ තව එකක් තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව ওই තුනම මනුස්සයෙකුට කරතයි ඉතින් ඒකට බුදුහාමුදුරුවෝ හරි මේ විවෘත මතධාරියෙක් වෙනවා. ඒක මේ දැන් පෙන්වුවාට පස්සේ විතර බලන්න ඕනේ නම් එමස ඊට පස්සේ දැන් කල්පනා කරන්න වෙන ඇත්ත තමයි. අපේම පවුලේ ඉන්නවා අත්ති කියලා මත අනියෝගියෝ. කාමසු කල්යාණ. මම අතකුත් තියනවා කියලා එමස ඊට පස්සේ පරිශන කරලා කරණ යන්න ගියාම ඔන්න විවෘත ඒක වෙනකන් ඔය කොච්චර මොන જાති කරක්ක මොනම ශික්ෂාවක්වත් හිටින්නේ නැහැ. මොනම දෙයක්වත් හිටින්නේ අර අන්ත දෙකට වැටලා ඉන්නවා. ඒකනේ කට අරිනකොටම බුදු වෙච්ච ගමන් කිව්වේ ද්වේ මේ භික්කවේ අන්තාවබ්බජිතේනන සේවිතා බවන්න බුදුහාමුදුරු ඉස්සලාම ලෝකෙට කියාපු දෙය. ඒ තරම්ම අපි පටු මානසිකත්වයේ මම කියන මගේ රුචිකත්වයේ කියන මගේ පෞරුෂත්වයේ කියන ඒක රකින්න නෙමෙයි මැරෙන්න හදන්නේ. මුළු ජීවිතේ පුරාම ඒක ඔප්පු කරලා පෙන්නන්න මේ හදන්නේ. ඒ කියකින් කවදාකවත් තමයි ගුණයක් එන්නේ නැහැ. කවදාක යහපතක් දෙන්නේ නැහැ. යහපත දෙන්නේ මධ්‍ය ප්‍රතිපදාව. අපිට වෙලා තියෙන්නේ මේ අල්ලගත්ත දැඩිව අල්ලගත්ත දේ අර කිඹුල මොකද්ද ඔබ දාගත්තා වගේ අතාරින්නේ. බුදුහාම කියන අතෑරපයියකෝ කියලා අර මිනිස්සු කියන අම්බේ හැලෙයි මේක කියලා. උනෝක හැලිච්චාම හම්බෙන්නේ හොඳ එකක්. ඒක තේරුම් ගන්නෑ. එයා හිතන්නේ මේ තියෙන එකත් හලනට පස්සේ ඉවරයි. ඒ නිසා අල්ලගත්ත එක නා ඒකම අල්ලගෙන යනවා. ඉතින් මම බොලේ ඉතින් මම මොකද කරන්නේ කියලා ඉතින් එකයි තියෙන්නේ. රතු කොළ පාට පේනකන් නිල් කොළ පාටක නිල් පාට පේන්න ගත්තොත් එහෙම තමයි. ඊට මොන කරන්නේ ඉතින්. ඉවරයි. සානතය දේරුකාණ චන්ද්‍රීම් ලහන්ගේ තෝපක්‍රිය දීපණිගේ පුතේ. ඔය අංශයකගේ සම්බන්ධ විස්තරයක් නේද කිව්වේ. එච්චරයි ලියෙන් දැන් ලියවිලා තියෙන එච්චරයි. ඒක මම දුන්නා ප්‍රොෆෙසර් පත්නසිරිට. එයා මේ දවස්වල ඒක ඉංග්‍රීසියට දානවා වෙස්ටර්න් සයිකොලොජි වල මේක අඳුනගෙනම නැහැ. බටහිර මානසිකත්වයේ කාදාත් ඇතුළත වංචනික ධර්ම තියෙනවා කියන එක හඳුනා ගන්න. ඒකට කියන්නේ විල් එකට ඉඩ දෙන්නේ කියලා. තමන්ගේ මන අපිට ඉඩ දෙන්න සුභේයක් වෙයි කියලා. බුදුහාම කියන තමන්ගේ මන අපිට ඉඩ දීපු ගමන් වඳුරට දැලිපිය හමුනා වගේ විනාශය එතනයි කියලා. පූර්ණ දැනුමක් ලබන්න බෑ අපිට ආරම්භයක් ලබා ගන්න. පූර්ණ දැනුමක් ලබන්න ඉතින් rahat වෙන්නම වෙනවා. නැත්තම් මෛත්‍රී බුදුහාම ගාවට ගිහලා ටියුෂන් ක්ලාස් වලට යන්න. ඒක තමයි අතේ කුටි හරි බයෙන් ඉන්නේ ඒක. අතේ කුටි හරි බයෙන් ඉන්නවා මේ ඉස්සරහට කට්ටිය හරි. අපිට ඒක තේරෙනවා. පිළිත් එකද කරලා මේ පිළිත් එකද කරලා මේ. ඔව් නෑ නෑ අපිට ඒක මට නම් තේරිලා වැවිදෙන්න ඉස්සලා. අද මෙහෙම නෑ. ඈ මෙහෙමත් ඉන්නවා. ඔව්. කේවරන් සාන්ස් කතාවත් ඔයක් සාර පැවිදෙන්න බෑ කිව්වා. කවදාකවත් බෑ කියලා කිව්වා. මොකද එදා ඉඳලා මේ අර කට්ටි එකතු කරන ඊගා ක්ලාස් එකට මොන්ටිසෝරි අන්ති ආදෙනවා. ඒකයි. හරි සෝරි. අනේ අනේ මේ මේ බුදුහාමුදුරු කොහොම පොස්ටර් ගායන දාන්නද මම මේ මෛත්‍රී බුදුහාමුදුරු වෙන්න කට්ටි. මේකත් එනවා පළේ පළේනි පෙළි වින්න ගිහලා. නෑ ඔයාගට කවුද ගන්නව මාතර බුදුහාමුදුරු ගාවයි. මේ ළඟදී ගහලා ඒ මනුස්සයාට. ඊයේ පෙරේද ගොඩ ගහලා මොකද්ද? පළෙන් ගහුවා මේ පිටු සයන්හන්සේගේ මේ බොඩිගාඩ්. ඊට පස්සේ ආයෙත් අර මනසට ගැහුවේ කියලා ආරංචියක් තියෙනවා. ඒ වගේ තමයි මේ දුස්මේ තමයි. කියන්නේ හරි ඉස්සෙල්ලා ගබඩා <laughs> ගබඩා පාවි. ඉතින් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. එයා කියනවා දුනා ඒක චිත්තක්ෂණයයි. ඔය අවුරුදු ගණන් <laughs> මේ මාස ගණන් කල්ප ගණන් ඕනේ කියලා තවත් <laughs> පිටරටක කතිකාචාරයකුත් එයාම බුදු කරලා. එයා කියනවා මම මෙයාගේ මමත් බුදු වෙලා ඉන්නේ කියලා. කතිකාචාර්යරගේ නෝන දැක්කනම් හරි. නෝන දැක්කනම් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ ෆුල් කියුට් එක්ස් ගාලා ලිප්ස්ටික් ගාලා ෆුල් මේකප් එකක් දාලා ඉන්නේ. මම ළඟදී නැති වුණා. මේ ඒක නිසා මේ ඒක දකිනකොට ඇත්තටම පේනවා බුද්ධි වෙලා හරි බුදු වෙලා හරි තියෙනවා කියන්නේ. දෙකේ එකක් වෙලා තියෙනවා කියන එක තේරෙනවා. ඉතින් කොහොමද ගමන්නේ? මේ මාසෙට ගහලා කියලා මම කවුද කොහොම කනගාටුවෙන් කතා කරා. මේ සෙනක මදි වෙලා වෙන්නේ නැති මම හිතන්නේ. තට්ටුවට බිලින් ගන්න ගන්න මේ තනි තට්ටුවන හොඳ මේ. ඕකේ වැඩේ තියෙන්නේ දැන් මෙච්චර මේ බනහන රටේ මෙච්චර දැන් අමක ඕවට මිනිස්සු අහුවෙන්නේ නෑ අහුවෙන්නේ නැත්තම් තමයි බුදු බුදුරජාණන්සේ බණ කියන්නේ කෙනෙක් නැතුව හෙව්වනේ ලෝකේ පුරාම කවුරුත් නැහැ. කාටද බණ කියන්නේ කියලා සෑහෙන පළවෙනියම බුදු මනසෙන් කෙරුවේ මේ විල්ලජ්ජාවටපත් වුණා බුදුරජාණන්සේ දැන් කියන්න තියෙන්නේ උඹලඟ මෝඩකම තියෙනවා. ඕකට දුක කියන්නේ. ඉස්ලාම් තේරුම් ගන්න ඕකයි කිව්වට මොන යකා දෙන්නේ ශ්‍රාවකෙක් වෙන්න ඔය බනහන්න. කාරි විල්ලජ්ජානේ වැඩක් නෙමෙයි තියෙන්නේ. උට පෙන්නලා කතා කරන ඔය gediya පිටින් තියෙන අවිද්‍යාව කියලා. ඉතින් කවුද එන්නේ පිටිපස්සෙන් එහෙමයි අනේ තථාගතයන් වහන්සේට බුදු වේවා කියන කවුරුත් එන්නේ නැහැ. ඉතින් අර අර පොට වැරදිලාද කොහොමද? ඈ? මම ඊළඟට යාළුවෝ පස් දෙනෙක් හිටියේ. ඔය පස් දෙනාත් ප්‍රතික්ෂේප කරා. ඒ ප්‍රශ්නේ ඒක ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ ගියාට පස්සෙත් ප්‍රතික්ෂේප කරා. ඔයා කවුද උඩ ඉඳගෙන අපිට බන කියන්නේ අපිත් එක්ක එකට වැඩ කරපු මනුස්සයෙක් කියලා. ඒ නිසා ඒක අර නියම ධර්මයට එකෙක් හරි එනවනම් එච්චරයි පුදුමේ. අනිත් පැත්තට යනවා කියන එක ඒක තමයි ඉතින් මායාවේ තියෙන මේ දක්ෂකම. කාටද ආඩම්බර? කාටද ආඩම්බර අපි කරන හැම වැඩකින්ම කොතේද පින් කැටේට සල්ලි වැටෙන්නේ කියලා බැලුවොත් කොච්චර ශ්‍රී ලංකාවත් අයියදින මේ ප්‍රජාතන්ත්‍රවාදීව ගියා නම් බුදුජානනාථට එක ඡන්දයයි හම්බෙන්නේ. තමන්නාසිකේක විතරයි. අනේ සියලු දෙනාම පෙළපාලියාවි ඔය පැත්තට නම් යන්න එපා. සාරිපුත්තු සාංශරත සිවුරක් දෙන්නේ ඔය දේවදත්තට කිව්වට පස්සේ 500ක් හිටපු ස්වාමීන් වහන්සේලා සේරම ඡන්දෙ දුන්නේ දේවදත්තට කියනවනේ. ගියොත් ඇවිල්ලා ගෝලුව සාරිපුත්තු සාංශේ ගෝයන් කපන කාලේ විතරයි මෙහෙට එන්නේ එකවරුවට. අපේ දේවදත්ත එහෙම උදෙත් good morning කියනවා දවල්ටත් good evening කියනවා අපිත් එක්කම hina වෙලා ඉන්නේ දෙනවනම් දෙන්න ඕන දේවදත්තට කියනවා. පොන්න ප්‍රජාතන්ත්‍රවාදීන් අපි ගෙනියන තැන. ඉතින් ඒ නිසා බුදුජානනාංශයට ඡන්දෙ ඉල්ලුවොත් එහෙම කුසල ඡන්දේ හම්බෙන්නේ නැහැ කාම ඡන්දේ හම්බෙන්නේ නැහැ කොයි එකවත් නෑ. ඔක්කොමල ඡන්ද දෙන්නේ ඔය කවුරු හරි යමක් අර හොරුන්ට දරුවෝ කියලා පෙන්වන ධර්ම වලට ඒවට ඡන්ද දෙනවා. මේකෙන් මොකද නෑ ඒකට අර ඡන්දයක් ගණනාකාර බුදුනා කියන එක න පිටරටක ගිහින් බුදුනා කියන කතාව සත්‍යයක් නෑ ඇත්තක් මම දන්නේ නෑ කියන්නේ ආරංචි පමණයි දැන් අර ජපානයේ තියෙන සෙන් බුදුදහමේ පතෝරි දාපේ කියන්නේ ඒ වගේ දෙයක් ඔය පත්තරද දන්නේ කමන්නේ ඇත්තටම ඒක වෙබ්සයිට් එකක් තියෙන ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. වෙබ් එකේ දාලා තියෙනවා ඒ පින්තූර විස්තර ඔක්කොම තියෙනවා. එහෙම හංගලාරයේ මේ නිකන් කරන গুপ্ত දෙයක් නෙවෙයි. හොඳ උගත් පිරිසක් රටේ ඉන්නේ. ගත්තේ ධර්මත පිටිසක්. ඒකේ <clears throat> වෙලාව නම් දැන් කිට්ටු එකගෙන එනවා වෙන මොනවද කියන්න තියෙන්නේ මෙල්බන් පැත්තෙන් අවසර ස්වාමීන් වහන්සේ තව කෙටි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ගරු ස්වාමීන් වහන්සේ අනිමිත්ත අපනිහිත ශූන්‍යතා යන මේ විමෝක්ෂ මුක්ත තුන කරුණාවෙන් විස්තර කර දෙන්න. මේ මාගේ අදහස අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන නැද? ඇත්තට මේක මේ ප්‍රතිපදාව කරගෙන ගිහිල්ලා අවසානයේදී නිවන් පොරට වැද ගන්න දොරවල් තුනක් කියලා කියන්නේ. විමුක්ඛ තුනක් කියලා විමුක්ති මාර්ග තුනක් අනිමිත්ත අපණීත ශුඤ්‍යත අනිමිත්ත කියලා කියන්නේ නිමිත්තක් ගන්න තරම්වත් චිත්තක්ෂණ දෙකක් තියෙන්නේ නැතුව පෙරලෙන භාවයේ නැත්නම් විපරිණාමය තමයි අනිමිත්ත වශයෙන් පෙන්නන්නේ. අපණීත කියලා කියන්නේ ඒකේ පැතිය යුත්තක් මට පස්සේ ලැබේවා අතනදි ලැබෙගලා පැතිය යුත්තක් නෑ කේවල දුකක් තියෙන්නේ ශූන්‍ය කියලා කියලා කියන්නේ ආත්ම ශූන්‍යත්වය මේකේ ගත යුතු හරපද්ධතියක් නෑ කියලා අනාත්මයයි තියෙන්නේ ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්මම තමයි මේ නිවනට වැද ගන්නා දොරවල් තුනක් හැබැයි වැදගත්තට පස්සේ කොයි එත කොයි කෙනත් එකම කොට නැගිලා ඇතුළට තමයි යන්නේ. ඒ නිසා අනිමිත් අපනිත ශුන්‍යත කියලා කියන්නේ නිරෝධ සමාපත්තියෙන් සමවැදීච්ච අනාගාමී අෂ්ට සමාපatti සහිත අනාගාමි උතුමෙක් නිරෝධ සමාපatti නැගිටපු ගාම මේ තුන එකක් ඉදිරිපත් වෙනවායි කියලා කියනවා අනිමිත්ත විමුක්තිය අපනිහිත ශුන්්‍යත ඒකකින් වැදගන්නේ නිවනට කියලා ඒක නිසා මේ අතුලිමේ දොරට තුනක් කියලා කියන්න පුළුවන් ඒක ඉතින් අර ප්‍රශ්නේ පස්සේ කොටස ඇහුවා වගේ අනිත්‍ය දුක්ඛ අනාත්මම තමයි ඒකෙන් විස්තර වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මේ මේ චිත්‍රාට චිත්‍ර ඉන්නවද? මේ මේ චිත්‍ර අරමාර ෆොටෝ එකක් අරගත්තා ඒක නැති වෙලා ඔය කට්ටිය ගාව නැද්ද කොපීස් ඒ වගේ නෑ නේ? ආ ඒක DVD එකට බර්න් කරලා තියෙන එක නැති වෙලා ඒ මේ බාබරා ලියලා තියෙනවා මේ ඒ කොපියක් තිනොත් බොහොම සන්තෝසයි කියලා මම තාම ආන්සර් කරේ නෑ. එතකොට රේවක ගාවත් තියෙන්න ඉඩ නැහැ නේ. රේවක ගාවත් නැති වෙන්න පුළුවන් මොකද ඒක මේ අර මේ අර මේවත් මේ ස්පෙෂල් කාඩ් එකේ ඇත්තට වන්නා. ඒ කාඩ් එක මේ අයින් කරලා සුද්ධ කරලා මේ පැත්තකට ගිහිල්ලා කොහම හරි ඒක මිස්ප්ලේස් වෙලා ඒක මම බැලුවේ කවුරු හරි මොකද කවුද කවුද කීප දෙනෙක් කියලා ෆොටෝ ගත්තා එතන ඉඳලා කියලා මං හිතන්නේ. ස්වර්ණාගේ කැමරාවකින් තමයි ගත්තේ ස්වර්ණාගේ. ඔය ඒක නම මට ෂුවර් මයි ළඟ මේ මේකේ ඒක මේක එම්ටි කරනකොට තමයි මිස්ප්ලේස් වෙලා තියෙන්නේ. හොඳයි එහෙනම් එච්චරයි මට දැනගන්න ඕනේ. එහෙනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නැතර කරනවා. නෑ මෙල්බන් වාසීන්ද තෙරුවන් සරණයි. සුවපත් වේවා. හොඳයි අපි එහෙනම් මේ දිත් එක්තාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ අපේ ධර්ම සාකච්ඡා සැසියාර සමාප්ත කරමු කියලා මම කියනවා. ඉත්තාවතාජනමේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාජම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාජම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරම ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තු යාව නිබ්බානපත්තිය imina punya mami bal samagmu satan samagmu tu ya nipan pati buka sewanda mibati Sabang aja kamu tebingkan. ආදෝකාසකමා යුතියම්පි ඕකාසකමා තතියම්පි ඕකාසකමා කොහොමද මම කතා කරන්නේ අර පිළිකර එකතු වෙනවා